හොඳයි එහෙනම් අපි සවස් භාගයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ දෙදෙනෙක් ප්‍රශ්න දෙකක් අපෙන් කලින්ම ඇහුවා ඒක මුල් කොටගෙන අපි සාකච්ඡාව පටන් ගමු ඒ සමග හැම දිනාටම මතුවෙන කාරණා මතු කරලා සාකච්ඡා කරන්න පුළුවන් එකක් තමයි පින සහ කුසලය කියන්නේ එකක්ද දෙකක්ද කියන මේ කාරණේ ඉතින් ඒක ඇත්තටම ප්‍රායෝගික කාරණයකට වඩා අර මූලික න්‍යායාත්මක ධර්මකාරණයක්. නමුත් ඒක විමසපු නිසා අපි ඒක සාකච්ඡාවට ගමු. පින කියන වචනය විස්තර කරන්නේ පුනාතීති පුඤ්ඤා පුනාතීති කියන වචනය ශබ්දකෝෂයේ අර්ථ දක්වලා තියෙන්නේ පිරිසිදු කරයි කියන අදහස. එතකොට චිත්තම් පුනාතිති පුඤ්ඤං කියන්නේ සිත පිරිසිදු කරන්නේ පිනයි. නමුත් ඕක ගොඩාක් වෙලාවට ගිහි පින්නතුන් පමණක් නෙමෙයි ස්වාමින් වහන්සේලා පවා විස්තර කරනවා සිත පිනා යනවා නම් ඒක තමයි පින. එහෙම එකක් නැහැ. සිත පිනා යනවා නම් පිනයි කිව්වොත් එහෙම එතකොට යම්කිසි කෙනෙක් හොරකමක් කරලා සිත පිනා යනවා නම් ඒකත් පිනක්ද? එතකොට කාමෙහි වරදවා හැසිරීමෙන් සිත පිනා යනවා නම් මත්පැන් දීලා සිත පිනා යනවා නම් එතකොට ඒකත් පිනක්ද? එහෙම ගැටලුවක් එනවා. ඒ නිසා ප්‍රීති කියන චෛතසිකය කුසල් අකුසල් දෙකේම යෙදෙන්නට පුළුවන් චෛතසිකයක්. අපි අභිධර්මයේ ටිකක් ඉගෙන ගන්නකොට අපි දැනගන්නවා සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා කියන්නේ හැම සිතකම අනිවාර්යෙන් යෙදෙන ඒවා ඊළඟට තව වර්ගයක් තියෙනවා සෝභන සාධාරණ කියලා කියන්නේ කුසල් සිත්වල පමණක් යෙදෙන තව වර්ගයක් තියෙනවා අකුසල සාධාරණ කියලා අකුසල් සිත්වල පමණක් යෙදෙන තව චෛතසික වර්ගයක් තියෙනවා ප්‍රකීර්ණක කියලා කුසල් අකුසල් දෙකෙහිම අවස්ථාවෝචිතව යෙදෙන අන්නේ ප්‍රකීර්ණක ගණයට ඇතුළත් වෙන චෛතසික ධර්මයක් තමයි පීති. පීති කියලා කියන්නේ සිතේ සතුට. එතකොට සතුට අකුසලයක් එක්කත් දෙන්න පුළුවන් කුසලයක් එක්කත් දෙන්න පුළුවන්. අර විදිහට හොරකම් කරලා මත්පැන් දීලා නිත්‍යාචාරය තුලින් යම් කෙනෙකුට සතුටක් ඇති වෙනවා නම් ඒ අකුසලයෙහි යෙදෙන පීති චෛතසිකය. ඒතර ඒකෙන් මනස පැහැපත් වෙන්නේ නැහැ. එතකොට මෙතන පුණාතීති කියන වචනය වැරදි විදිහට අර්ථකථනය කරගෙන තමයි අර පිනායාම කියන්නේ පිනායාම කියලා අර්ථයක් පුණාතීති කියන වචනෙට ඇත්තේ නැහැ. ඒක අර ශබ්ද කරන විදිහ දිහා බලලා මතු පිටින් දක්වලා තියෙන අර්ථයක්. ඒ පුණාතීති කියන වචනේ සැබෑ අදහස සැබෑ අර්ථය ශබ්දකෝෂේ දක්වන්නේ පිරිසිදු කරයි එතකොට චිත්තම් පුනාතීති කියලා කියන්නේ සිත පිරිසිදු කරනවා කියන අදහසින් තමයි පින කියන්නේ. එතකොට යම් සිත පිරිසිදු වෙන්නේ කුසල් කුසල චෛතසික මතු වුණා. එතකොට කුසල චෛතසික මතු වුණොත් විතරයි සිතේ පිරිසිදු බවක් ඇති වෙන්නේ. ඒක තමයි පින කියලා හඳුන්වන්නේ. එතකොට කුසලය කියලා හඳුන්වන්නේ කොහොමද? කුසලය පැහැදිලි කරන්නේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති විද්ධංසෙන්තිති කුසල කුසල කියලා කියන්නේ සිත කිලිටි කරන අකුසල පාප ධර්ම සලයන්ති චලයන්ති විද්ධංසෙන්තිති සොලවලා කම්පා කරලා විනාශ කරන ශක්තිය තමයි කුසල කියලා එතකොට සිත කිලිටි කරන ධර්මයන් සොලවලා කම්පා කරලා අහෝසි කරනවා නම් එතන කරන්නේ සිත පිරිසුදු කිරීමමයි. ඒ නිසා පින කිව්වත් කුසලය කිව්වත් ඒ දෙකෙන්ම අදහස් කරන්නේ සිත පිරිසිදු කරන්නා වූ මානසික ගුණය තමයි මේ වචන දෙකෙන්ම අදහස් කරන්නේ. කුසලය කිව්වත් පින කිව්වත්. හැබැයි අපි මෙතන වටහා ගත යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි ඒ සිත පිරිසිදු කරන්නා වූ ශක්තිය ඥාන සංප්‍රයුක්ත වුණොත් තමයි ඒක ඍජුවම නිවනට උපකාර දැන් අලෝභ, අදෝස, අමෝහ කියලා කුසල මූලයන් තුනක් තියෙනවා. ඒ කුසල මූලයන් තුනම හැම සිතකම යෙදෙන්නේ හැම සිතකම අනිවාර්යෙන් යෙදෙනවා කුසල මූලයන් දෙකක්. අලෝභ, අදෝස. ඒ නිසා මේ දෙක හඳුන්වනවා ඒ දෙක විතරක් නෙමෙයි තවත් ඒවා එතනට ගන්නේ නෝ සෝබන සාධාරණ සෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන කුසල මූලයන් දෙකක් තියෙනවා අලෝභ අදෝස. හැබැයි අමෝහය කියන කුසල මූලය හැම කුසල් සිතකම යෙදෙනවා කියලා නියමයක් නැහැ. අමෝහය යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් වල පමණයි. අන්නේ අමෝහය යෙදෙන ඥාන සංප්‍රයුක්ත කුසලය තමයි ඍජුවම අපට නිවන් දකින්න කෙලස් නසන්න උපකාර යම් සිතක අමෝහයේ යෙදුනොත් ඒ සිත හඳුන්වනවා ත්‍රි හේතුක කුසලය කියලා ඥාන සම්ප්‍රයුක්ත කුසලය කියලා හඳුන්වන්නේ ත්‍රි හේතුක කුසලය කියලා හඳුන්වන්නේ එකම කාර්යය. ඒ අමෝහයේ දෙන්නේ නැත්නම් ඒ බඳු සිත් හඳුන්වන්නේ ද්වි හේතුක කුසල් සිත් හැටියට. ඉතින් අපි පෙර දිනක සාකච්ඡාවේදී සිහිපත් කළා ද්වි හේතුක කුසල් සිතක් ඇති වුණොත් ඒ සිත මැරෙන මොහොතේ සිහිපත් වෙලා අපි ඊළඟ භවයේ ප්‍රතිසන්දියක් ලැබුවොත් ඒක කුසල් සිතක් තමයි මනුෂ්‍ය ලෝකේ උපදින්නට බාධාවක් නැහැ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා සැප සම්පත් විඳින්නට බාධාවක් නැහැ ඉගෙන කියා ගන්නට භාවනා කරන්නට පින්කම් කරන්නට ධහම ඉගෙන ගන්නට බාධාවක් නැහැ හැබැයි ඒ භවය තුල එතනත්තාට සියුම් දහම් කරුණු මනසින් ප්‍රත්‍යක්ෂ කිරීමේ දුබලකමක් තියෙනවා ඒ නිසා එතනත්තට ඒ භවය තුල ධාන අභිඥා මාර්ගඵල කියන අවස්ථාවලටපත් වෙන්න බෑ. ඒවා සඳහා උත්සාහ කරන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන්. පුහුණු කළාට ධාන කියන අවස්ථාවට සිත පමුණුවන්නට බෑ. උත්පත්ති සිත ඥාන සංප්‍රයුක්ත නැතිනම් ඒ තනත්තාට අභිඥා කියන විශේෂ ඥාන ඒ කියන්නේ පුබ්බේ නිවාසානුසති දිබ්බ චක්කු ඊළඟට ඉද්දිවිද දිබ්බ සෝත පරචිත්ත විඥානන මේ කිසිවක් ඒ භවයේ තුල ප්‍රත්‍යක්ෂ කරන්න බෑ උත්පත්ති සිතේ ප්‍රඥාව නැතිනම් ඊළඟට සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල වලින් එකකටවත් ඒ තනත්තාට ඒ භවයේ පැමිණෙන්නට බෑ කුමක් නිසාද? උත්පත්ති සිතේ ප්‍රඥාව නැති නිසා. එතකොට උත්පත්ති වශයෙන් එතනින් ඔබට ධර්මාවබෝධයේ වශයෙන් ඒ තනත්තාට ලෝක ධර්මතාවයන් ස්පර්ශ කරන්න බල ස්පර්ශ කරනවා කියලා කියන්නේ සුතමය, චින්තාමය, භාවනාමය කියලා අවස්ථා තුනක් අපි නිතර කතා කරන සුතමය කියලා කියන්නේ කරුණු අහලා දැනගන්න. එතකොට දෙහේතුක උත්පත්තියක් ඇති තැනත්තට අහලා දැනගන්න ගැටලුවක් නැහැ. අහන කාරණා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට චින්තාමය වශයෙන් යමක් ගැන සිතන්න කල්පනා කරන්නත් ඔහුට ලොකු ගැටලුවක් නැහැ. හැබැයි සූක්ෂම කාරණා විග්‍රහ කරගැනීමේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් යමක් හිතලා තේරුම් ගැනීමේ ලොකු ගැටලුවක් එතනත්තට නැහැ. එතනත්තට තියෙන ප්‍රධානම ගැටලුව තමයි භාවනාමය ඥානය. භාවනාමය ඥානය කියන්නේ සති සම්පජඤ්ඤය අවදි කරලා ඒ ධර්මතා නුවණින් ස්පර්ශ කිරීමේ හැකියාව. එතනයි ගැටලුව ඒ මොකද අර උත්පත්ති සිතේ ප්‍රඥාව වෙදලා නැති නිසා උත්පත්ති සිත තමයි නැවත නැවත භවාංග සිත හැටියට මේ මුළු ආත්ම භාවයේ මුළුල්ලේම ක්‍රියාත්මක වෙන ප්‍රධාන චිත්ත පරම්පරාව වෙන්නේ අර උත්පත්ති සිත තමයි ක්‍රියාත්මක. ඒක ඒ නිසා හඳුන්වනවා භවාංග සිත කියලා. ඒ භවාංග සිතටම තමයි අපි වෙනත් වචනකින් කියන්නේ මනෝද්්වාරය. මනෝද්්වාරය වෙන්නේ අර භවාංග චිත්ත පරම්පරාව. ඒතර මනෝද්්වාරයට තමයි මේ අරමුණු හැම එකක්ම අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙනකොට මනෝද්්වාරය තීව්‍ර නම් මනෝද්්වාරය ඥාන සංප්‍රයුක්ත නම් තමයි අර කරුණු සියුම් විදිහට අවබෝධ කරගැනීමේ ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව නැහැ උත්පත්ති සිතේ ප්‍රඥාව නොයතුණු තැනත්තාට එහෙමනම් අපට ඥාන සංප්‍රයුක්තව කරන කුසලය තමයි ඍජුවම නිර්වාණගාමිනී මාර්ගයට උපකාර වෙන්නේ නිවන් අවබෝධයට විශේෂයෙන්ම හේතු වෙන්නේ. එතකොට පාරමිතා කුසලයක් හැටියට අපි පාරමිතා පුරනවා කියලා මනස පුහුණු කරනවා නම් ඒ සඳහා අපි කරන කුසල් ඥාන සංප්‍රයුක්ත වීම විශේෂයෙන් වැදගත් වෙනවා. අර අලෝභ අදෝස කියන කුසල මූලයන් යෙදුණු තැනත් යම් මනසේ පිරිසිදු බවක් තියෙනවා. හැබැයි ඒ පිරිසිදු බව ප්‍රමාණවත් නැහැ. අර ප්‍රඥාව අවදි ප්‍රඥාව කියන එක ආලෝකයක් වගේ. එතකොට පිරිසිදු බව එකක් ප්‍රබහමත් බව තව එකක්. අලෝභ දෝෂය දුනහම ඒ සිත පිරිසිදුයි. කුසල් සිතක්. නමුත් ඒකේ අර ප්‍රභාව මතුවෙන්න යමක් විනිවිද දැකීමේ හැකියාව මතුවෙන්න ප්‍රඥාව එතනට යෙදෙන්නට ඕන. දැන් එතකොට අපි කුසලය කිව්වත් පින කිව්වත් වචන මොකකින් හැඳින්නුවත් කමක් නැහැ. එතන නොකිලිටි සිතක් තමයි ඒකෙන් අදහස් කරන්නේ. හැබැයි ඒ නොකිලිටි බව තිබිච්ච පමණට ඒක කුසලය කියලා හැඳින්වුවා, තින කියලා හැඳින්වුවත් ඒක ඍජුව නිවනට උපකාර වෙන්නේ ඥාන සංප්‍රයුක්ත වුණොත් පමණයි. ඒ නිසා කැමැති වචනයකින් හැඳින්වුවාට කමක් නැහැ, පින කිව්වත් කමක් නැහැ, කුසලය කිව්වත් කමක් නැහැ. හැබැයි ඒක පාරමිතාවක් වෙන්නේ, ඒක නිවනට උපකාර වෙන්නේ ඥාන සංප්‍රයුක්ත වීම මත. එතකොට ඥාන සම්ප්‍රයුක්තව අපි කුසලයක් කරනවා කියන්නේ කුමක්ද? ඔව් ත්‍රිලක්ෂණය අවබෝධ කරනවා වගේම එත ත්‍රිලක්ෂණය අවබෝධ කරමින් අපි කරනවා නම් ඒක කෙලින්ම විදර්ශනා කියන තැනකටම වැඩෙනවා. ඊට මෙහා අපි හිතමු දානයක් දෙනකොට අනුන්ට උදව්වක් කරනකොට ඒ කරන ක්‍රියාවේ හේතුව ඵලය හරියට හඳුනාගෙන ඒක ඒ කරන ක්‍රියාවේ පරමාර්ථය මොකක්ද? ඒ පරමාර්ථය සාධනය වෙන හැටියට අවශ්‍ය සාධක ටික මෙතන ගොනු වෙනවද නැද්ද? දානේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන් සුවපත් කිරීම. අනුන්ට යහපතක් කිරීම. ඒකයි පරමාර්ථය. දානේ ප්‍රතිඵල තමයි අපි ගොඩක් දෙනා හිතන්නේ. පින් සිද්ධ වෙනවා අත්හැරීම පුරුදු වෙනවා කෙලස් නසන්නට උපකාර වෙනවා නිවන් දකින්න උපකාර වෙනවා සසර සැප ලැබෙනවා මේ ඔක්කොම එකෙන් Tamanට ලැබෙන ප්‍රතිලාභ ඒ ටික ඵලය හැබැයි දන් දෙන්නේ කුමක් සඳහාද දීමේ අර්ථය ලබන තැනත්තාට යහපතක් කිරීම අනේ ලබන තැනත්තාට යහපතක් කරනවා කියන අර්ථය හරියට දැනගෙන ඒ සඳහා සිතුවිලි වචන ක්‍රියා භෞතික සම්පත් අපට එය ඉලක්ක කොටගෙන හසුරවන්නට දක්ෂ නම් එතන තමයි ඥාන සම්පත. දැන් අර Tamanට ලැබෙන ප්‍රතිලාභ ගැන හිතනකොට අපට නොදැනුවත්වම එතන මූලික වෙන්න පුළුවන් යම්කිසි තෘෂ්ණාවක්. තෘෂ්ණාවක් මූලික වෙනවා. එතකොට ඒ සිත පිරිසිදු සිතක් කියලා හඳුන්වන්න බෑ. තණ්හා මාන දිට්ටි වලින් කෙලසෙනවා නම් ඒක පිරිසිදු සිතක් නෙමෙයි. එතකොට ඒකට පිනයි කියන්නත් අමාරුයි, කුසලයයි කියන්නත් අමාරුයි. නමුත් ඒ තෘෂ්ණා මූලික සිතින් හරි අනුන්ට යමක් දෙනවා නම් ඒතනත්තාට සසර ගමනේ සම්පත් ලැබෙන්න ඒක උදව් වෙන්න පුළුවන්. සම්පත් ලැබෙන්න උදව් වෙනවා. අර පැහැපත් මානසික තත්ත්වයක් ඇතුව උපදින්න ඒක එච්චර සහයක් වෙන්නේ නැහැ. මොකද එතන සිත කිලිටි වෙලා. හැබැයි එහෙම තෘෂ්ණා මූලික සිතින් හරි දීලා පස්සේ ඒ පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන් නම් අපරචේතනා වශයෙන් පිරිසිදු කුසල චේතනා පහළ වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක් මුලදී පිරිසිදු චේතනාවෙන් දීලා පසුව පසුතැවිලා ඒ පශ්චාත්තාපය නිසා අපර චේතනා දුර්වල වෙන්නට පුළුවන් పూర్ව චේතනා වඩා පිරිසිදු වෙන්නට පුළුවන් සමහර කෙනෙකුගේ పూర్ව චේතනාත් අපිරිසිදු වෙන්න පුළුවන් අපර චේතනාත් අපිරිසිදු වෙන්න පුළුවන් දෙන මොහොතේ සද්ධාව උපදවාගෙන හැබෑවටම යහපත කරන අදහසින් දෙන්නට පුළුවන් සමහර කෙනෙකුගේ අවස්ථා තුනම කෙලසෙන්නට පුළුවන්. සමහර කෙනෙකුගේ අවස්ථා තුනම පැහැපත්ව පවතින්නට පුළුවන්. එතකොට මේ අවස්ථා තුනම පැහැපත්ව පවත්වා ගන්න පුළුවන් ඒ ඒ කාරණයට ප්‍රත්‍ය වෙලා වඩාම ශක්තිමත් කුසල් සිතක් ජනිත වෙන්නේ ඒක හේතු වෙන පූර්ව මොංචන අපර කියන අවස්ථා තුනේම සිත පැහැපත්න ඥාන සංප්‍රයුක්තන සද්ධාව ප්‍රඥාව පෙරදරි කොටගෙනම නම් ඒ කටයුත්ත කරන්නේ. අනුන්ගේ යහපත වෙනුවෙන්ම නම් ඒ කැපවීම කරන්නේ. ඒක වඩාම ප්‍රබල කුසලයක්. අර අවස්ථාවලින් එකක හරි දුර්වල වුණොත් ඒ දුර්වල වීම හේතු කොටගෙන අර මුල් මුල් කුසල්සිත හෝ අග අග ඇති වුණු කුසල්සිත තරමක් දුබල වෙන්නට අනිත් දුර්වල සිත්වල බලපෑම හේතුවක්. එතකොට කොහෙත්ම මේ විදිහට පිරිසිදු සිතක් ඇති වෙන්නේ නැහැ. අනුන් කියන නිසා හරි නොදී බැරිකම නිසා හරි තමන්ගේ තත්ත්ව රැක ගන්න හරි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් හරි දෙනවා. එහෙම දීලා හරි අනුන්ට යහපතක් වෙනවා නම් ඒකෙන් අපට සසර ගමනේ සම්පත් ලැබෙන්නට එය යම්කිසි සහයක් වෙනවා. ප්‍රතිසන්දිමය වශයෙන් ඒක කොච්චර දුරට අපට යහපතක් කරනවද කියලා කියන්න පහසු නෑ. ඒක ඉතින් ඒ සිතේ ඇති වෙන මානසික தත්ත්වය. දැන් ඒ විදිහට ඒ ඒ සිත්වල බලදුබල බව උස් පහත් වෙන නිසා තමයි ත්‍රි හේතුක කුසලය උනත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා බෙදෙනවා. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත බව වඩා තීව්‍ර නම් ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල. ඒතනත්තා උත්පත්තියෙන්ම ප්‍රඥාව බොහොම තීව්‍රයි. වහා වැටහෙන ශක්තිය තියෙන අර හේතුඵල ප්‍රඥාව, ත්‍රිලක්ෂණ ප්‍රඥාව ඒ සියල්ලකගෙන් මනස අවදි කරගෙන ඒ කුසලය කරන්නට සමත් වුණා නම්. එහෙම නැත්නම් ඒ විදර්ශනා ප්‍රඥාව පාදක කොටගෙන ඊළඟ භවයේ උත්පත්ති ලබන්නට අවස්ථාවක් ලැබුණොත්. ඒකට එතනත්තාගේ ඥාන සංප්‍රයුක්ත බව වඩා තීව්‍රයි. තීව්‍ර නිසා එතනත්තට අර සියුම් කරුණු වහා වැටහෙනවා. ඊට වඩා මධ්‍යම තැනත්තාට වැටහෙනවා අරතරම් තීව්‍ර නැහැ. ඊළඟට ඊටත් වඩා පල්ලෙහා අවස්ථාවල වැටහෙනවා අච්චර තීව්‍ර නැහැ. දැන් අපි උදේ එන ගමන් කතා කරමින් ආවා සමහර වෙලාවට අපට යම් කෙනෙක් එක්ක කතා බහ කරනකොට යම් කෙනෙක් ප්‍රශ්නයක් මතු කළාම ඒ වෙලාවට එකපාරට ඒකට කොහොමද පිළිතුරු දෙන්න ඕන කොහොමද ඒක විසඳන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. හැබැයි පස්සේ කල්පනා වෙනවා මේකට මෙහෙම කිව්වනම් හරි. මේකට මේ විදිහෙන් ඒක පැහැදිලි කරලා දුන්නා නම් හරි කියලා පසුව කල්පනා වෙනවා. ඇයි ඒ? ප්‍රඥාව නැතුවම නෙමෙයි. තියනවා ඒක වහා වැටහීම කියන එක එන්නේ නැහැ. ඉතින් ඒක නැවත නැවත පුරුදු කරන්න. ඒ පුහුණු කරනකොට පුහුණු කරනකොට එහෙම ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනකොට කරනකොට යමක් දිහා එක පැත්තකින් නෙමෙයි විවිධ පැතිවලින් බලන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න තමයි අපේ ප්‍රඥාව බොහොම තීව්‍ර වෙන්නේ. එහෙම තීව්‍ර වුණාම ප්‍රඥාවේ එය එක්තරා විශේෂ ප්‍රභේදයක් හැටියට හඳුන්වනවා. ඒක හඳුන්වනවා ජවන පඤ්ඤා ජවන පඤ්ඤා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් විශ්ේහි වේගවත්ව හසුරවන්න පුළුවන් ප්‍රඥා. ප්‍රඥාව එහෙම තියෙනවා ප්‍රභේද 10ක් විතර. ජවන පඤ්ඤා, තික්ක පඤ්ඤා, හාස පඤ්ඤා ඔය විදිහට ප්‍රඥාවේ විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට ජවන පඤ්ඤා කියලා කියන්නේ අර විදිහට ජවය වැඩි වේගවත්ව ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒ ප්‍රඥා. ඒතර තික්ක ප්‍රඥා කියන්නේ තීක්ෂණ බව වැඩි, විනිවිද යන ගතිය වැඩි. එතකොට හාස ප්‍රඥා කියලා කියන්නේ ප්‍රමෝදයත් එක්කලා ප්‍රඥා උපදිනවා සන්තුෂ්ටියත් එක්කම සතුටත් එක්කම ප්‍රඥා මතුවෙන. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච අවස්ථාවේදී අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිද්දසං උන්වහන්සේට උදාන වාක්‍යයක් નિરાයාසයෙන් එනවා. උන්වහන්සේ ඒක මුවින් පිට කළාද හිතින් විතරක් හිතුවද කියන්න දන්නේ නැහැ. එතකොට හිතින් පමණක් හරි මුවිනුත් සමහර විට පිට වෙනවා. එතකොට එහෙම ඒ අවස්ථාවේදී මේක කවුරුවත් අහගෙන ඉන්නවද අහන කෙනාට මේකෙන් වැඩක් වෙනවද වෙන කෙනෙකුගේ අවබෝධය පිණිසයි මේ එහෙම කතාවක් නැහැ. අහගෙන හිටියත් එකයි නැතත් එකයි වෙන කෙනෙක් අවබෝධ කරගත්තත් එකයි නැතත් එකයි ඒ ඒ ශ්‍රාවකයා ගැන හිතලා නෙමෙයි ඒවා ප්‍රකාශ කරන්නේ. අර ඇතුලෙන් එන ප්‍රමෝදයත් එක්කලාම ඇතුලෙන් එන ප්‍රීතියත් එක්කලාම Tamanට ඒ තියුණු විදිහට මේ සංස්කාර ධර්මයන් පිළිබඳ ඇති වෙන අවබෝධය සතුටත් එක්ක දෝරේ ගලාගෙන. එතකොට ඒක උදානයක් හැටියට බාහිරට විකාශන. ඉතින් වගේ ඒ සතුට බහුල කොට එතකොට සමහර කෙනෙක් ප්‍රඥාව ප්‍රගුණ කරද්දී බොහෝම කර්කශ විදිහට දුකසේ සමහර විට ඒ ප්‍රඥාව වෙත අවධානය යොමු කරන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාව අවදි කරගන්න. සමහර කෙනෙකුට සසරේව බහුලව පුහුණු කරපු තැනත්තාට අර විදිහට සතුට ප්‍රමෝදයත් එක්කලා ඒ ප්‍රඥාව මතුවෙනවා. ඒක හරියට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු විභාගයකට ලියන්න අපි සූදානම් වෙනවා කියලා. එතකොට අපි දැන් පරණ ප්‍රශ්න පත්‍ර ටිකක් බලලා දල වශයෙන් අනුමාන කරගන්නවා මේ මේ ප්‍රශ්න එයි කියලා. ඊට පස්සේ දැන් විභාගයට ලියන්න යන දවසේ උදෙත් පොත අරගෙන අර එයි කියලා හිතන අනුමාන කරන ටික අපි බලාගන්නවා. ඊට පස්සේ බලාගෙන ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතට ගන්නකොට මෙන්න උඩින්ම තියෙනවා මේ ප්‍රශ්නෙම අහලා. දැන් අපිට දුකක් කනගාටුවක් නෙවෙයි එන්නේ අර ප්‍රශ්නෙට අදාළ සියලු කාරණා ටික මනසට මතුවෙනවා ඒකත් එක්ක ලොකු සතුටකුත් එක්ක සමහරට අපිට තනියම hina යනවා මේ මම බලපු එකම නේද මේ උදේ දැන් කියවලා ආපු එකම නේද දැන් මේ මේ මේ කරුණු ටිකනේ මේකට ලියන්න තියෙන්නේ එතකොට ඒක ප්‍රඥාව සම්බන්ධ කාරණයක් නෙමෙයි ඒක දැනුම සම්බන්ධ කාරණයක් මේ දල උදාහරණයක් කිව්වේ අන්න ඒ වගේ එතනදී අපිට කරකස බවක් නෙමෙයිනේ මනසට එන්නේ. එතනදී අපිට කරන්න වැඩක් තියෙනවා. නමුත් අපිට ඒකත් එක්කලා සතුටක් මතුවෙනවා. මොකද ඒකට අදාළ සමස්ත කාරණා ටික අපිට සිහිපත් වෙනවා. අන්න ඒ වගේ බුදුවරුන්ට රහතන් වහන්සේලාට Taman ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්මකාරණා යම් තැනක ප්‍රකට වෙනකොට ඒක පැහැදිලිව මතුවලා පෙනෙනකොට උන්වහන්සේලාට ඒ සම්බන්ධ විනිවිද යන ප්‍රඥාවත් මතුවෙනවා. අර තමන් අවබෝධ කරගෙන තමන් තේරුම් ගත්තු කාරණේම මෙතන මතුවෙනකොට ඒ පිළිබඳ යම්කිසි මානසික ප්‍රමෝදයකුත් ජනිත වෙනවා. මේ විදිහට ඒ ඥාන සංප්‍රයුක්ත බව කියන එක එක එක්කෙනා සසරේ පුහුණු කරන පුහුණු කරන විදිහත් එක්කලා අඩු වැඩි වෙනවා. ඒතර අලෝභ දෝෂ කියන ඒ කුසල මූලයන් දෙකත් ඒ විදිහයි ඒ කුසල මූලයන් දෙක යෙදිච්ච පමණටම ඒවා හැම කෙනෙකුගේම සිත්වල තියුණු විදිහට ඇති වෙන්නේ නැහැ. ඒතර විහෙතුක කුසලයක් උත්කෘෂ්ඨ වෙන්නට පුළුවන්, මධ්‍යම වෙන්නට පුළුවන්, ඕමක වෙන්නට. ඕමක කියලා කියන්නේ පල්ලෙහාන්මයි. එතකොට කුසල සිත ද්විහෙතුකයි, අලෝභ දෝෂ යෙදිලා තියෙන හැබැයි ඕමකයි බොහොම දුර්වල මට්ටමේ තියෙන. එතකොට එබඳු සිතක් මරණාසන්න මොහොතේ සිහිපත් වෙලා ඊළඟ භවයේ උත්පත්තිය ලැබුවොත් අහේතුක උපතක් ලබන්න පුළුවන්. අහේතුක කියලා කියන්නේ හේතු එකක්වත් යෙදෙන නැහැ. අලෝභයත් නැහැ, අදෝසයත් නැහැ, අමෝහයත් නැහැ. ඇයි නැත්තේ කුසල් සිතේ දෙකක් යෙදিলা තිබුණා. කුසල් සිත අලෝභ අදෝස කියන කුසල මූලයන් දෙකෙන් යුක්තයි. යුක්ත වුණාට ඒක දුර්වල මට්ටමේ යෙදෙන නිසා විපාක සිතේ ඒ ශක්තිය මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැතනවා අහේතුක ප්‍රතිසන්ද. එහෙම අය තමයි උත්පත්තියෙම යම් යම් මන්ද මානසික තත්ත්වයන්ගෙන් ඉන්ද්‍රිය විකලත්වයෙන් උත්පත් වෙන මනෝලෝපදලා තියෙනවා. මනෝලෝපදලා තියෙන්නේ කුසල විපාකයක් නිසා. හැබැයි කුසල විපාකය දුර්වලම් මට්ටමේ අහේතුක විපාකයක් නම් අර විදිහේ ප්‍රතිසන්දියක් තමයි ලබන්නේ. ඉතින් එතකොට කුසලය කියලා කිව්වත් පින කියලා කිව්වත් සිත පිරිසිදු කරන මානසික తত্ত্বය තමයි එකෙන් අදහස් කරන්නේ. හැබැයි ඒ ඇති කරගන්නා ඒ නම මොකක් වුණත් ඒ ඇති කරගන්නා ශක්තිය ඍජුව නිවනට උපකාර වෙන්නේ ඥාන සංප්‍රයුක්ත වෙන ප්‍රමාණයටයි. එහෙම නැත්නම් එය ඍජුව නිවනට උපකාර වෙන්නේ නැහැ. එතකොට ඊට මෙහා ඒක ඥාන සංප්‍රයුක්ත බව හෝ එහෙම නැත්නම් අලෝභ දෝෂ කියන කුසල මූලයන් දෙකවත් හරියට දෙන්නේ නැත්නම් ඒ තුල අර අපි දීපු දේ නිසා සාංශාරික වශයෙන් යම්කිසි ප්‍රවෘත්ති විපාකයක් අපට ලැබෙන්නට පුළුවන්. හැබැයි ප්‍රතිසන්දිමය වශයෙන් යහපත් ශක්තියක් එතන ගොඩනගෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මට්ටමක් තියෙන්නේ. ඉතින් වර්තමානයේ හුඟක් දෙනා ඔය විදිහේ විග්‍රහයකට වඩා අර නම් දෙක අරගෙන පින සහ කුසලය කියන වචන දෙක අරගෙන නිවනට උදව් වෙන දේවල් කුසලයයි නිවනට උදව් නොවන ඒවා පිනයි කියලා වෙන් කරගෙන තියෙනවා. ඉතින් එහෙම වෙන් කරගත්තයි කියලා ඉතින් ඒක බරපතල වරදක් කියලා කියන්නට බෑ. මොකද අපිට ඉතින් සම්මුතියක් ඇති කරගන්න පුළුවන් මේකට කියන්නේ මේකයි මේකට කියන්නේ මේකයි කියන. ඉතින් කොහම වුණත් නිවනට උදව් වෙන කුසල කොටසක් තියෙනවා උදව් නොවන කොටසක් තියෙනවා කියන කරුණු දෙක හඳුනාගෙන තිබීම වැදගත්. දස කුසල් කියලා තියෙනවා. එතකොට දැන් සමහර ඉතින් ඕක අරගෙන නෑ පින වෙනයි කුසලය වෙනයි එහෙම කියලා විග්‍රහ කරනවා. දැන් අභිධර්මයේ ගත්තහම පින් සිත් කියලා වර්ගයක් නෑ. ඔක්කොම කුසල් සිත් තමයි තියෙන්නේ. එතකොට අභිධර්මයට අනුව ආයි පින කියලා දෙයක් එහෙම වචනයක්වත් සඳහන් වෙන්නේ ඔක්කොම කුසල සිත්. එතකොට අපි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේ කතා කරනකොට සම්මුති වශයෙන් කතා කරනකොට පින කියලා කතා කරනවා කුසලය කියලා කතා කරනවා. ඔව් බුදුරජාණන් වහන්සේ ඒ පුණ්‍ය පාප ඒ වගේම කුසල අකුසල කියන ওই වචන දෙකම දේශනාවේදී පාවිච්චි කරලා තියෙනවා. සබ්බ පාපස්සා කරනම් කුසලස්ස උපසන්ත. ඊළඟට පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුන. යම් පුද්ගලයෙක් පිනක් කළොත් ඒක නැවත නැවත කරන්න. තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චය. එහිම සිත පහදවා ගන්න. ඒ ගැනම කැමැත්ත ඇති කරගන්න. කොහොමද නිසාද? පින් ඒක රාශී වීම සත්‍යයට සැපේ පිණිස පවතී. ඔය ළඟට මා භික්කවේ පුඤ්ඤානම් භායිත්ත. පුඤ්ඤම් භික්කවේ සුඛස්සේතං අදිවචන. මහණෙනි පිනට බය වෙන්නට එපා. පසුබට වෙන්නට එපා. පින යනු සැපයටම කියන අධිවචනයක් නිර්වචනයක් සැපයටම කියන තවත් නමක් මේ විදිහට පැහැදිලි කරනවා. ඒ නිසා ඇතම් කෙනෙක් අර විදිහට ඒ සැපය ලබා දෙන කාරණේ පිනයි කෙලස් නසන්න උදව් වෙන කාරණේ කුසලයයි කියලා එහෙම බෙදීමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් එහෙම කරගත්තයි කියලා ඒක ලොකු පටලැවිල්ලක් හෝ හානිදායක දෙයක් නෙමෙයි. අපි වචනාර්ථය ගත්තන් පස්සේ දෙකෙන්ම අදහස් වෙන්නේ සිත පිරිසිදු කරන මානසික ගුණය. එතුමි අහන්නේ මලුව ඇමදලා බොහොම පිරිසිදුවට ලස්සනට වැලි ටික අතුරලා තියෙනකොට තමන් අතුගාපු මලුව දිහා බලනකොට ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට ඒක නිවනට උපකාර වෙන්නේ නෑ නේද කියලා යහන්නේ. එහෙම නැහැ කියලා කියන්න බෑ. දැන් අර එක ස්වාමීන් වහන්සේ නම දිනපතාම මලුව අමදිනවා වැලි ටික හොඳට සමතලා කරලා ලස්සනට ඒ පිරිසිදු කරලා ඊට පස්සේ ඒ දිහා බලලා බුද්ධාලම්බන ප්‍රීතියයි ඇති කරගන්න. ඒ බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නේ එදා ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ සිටි අවස්ථාවේ උන්වහන්සේ වැඩ හිටපු තන මොනතරම් ශාන්ත පෙනුමක් තියෙන්න ඇද්ද? කියලා උන්වහන්සේ ඒ පාරිසරික සාධකයේ තුලින් බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන එතනින් බුදුගුණ සිහි කරන්නට අවධානය යොමු කරනවා. බුද්ධානුස්සතියට අවතීර්ණ වෙන්නේ අර මලුව අතු ගාලා පිරිසිදු කරලා ඒ තුලින්. එතකොට ඒක උන්වහන්සේට ඍජුව නිවනට උපකාර වෙන කුසලයක් වෙනවා. දැන් මේක දකිනවා මායයා. නැවත නැවත උන්වහන්සේ මේක කරනකොට ඒ අවස්ථාවේ උන්වහන්සේ සිත පුහුණු කරලා තියෙන නිසා විදර්ශනාවට යොමු වුණොත් කෙලස් නසන්න උනත් ශක්තිය තියෙනවා. ඒක දැක්ක නිසා මායාව විදිහින් මේකට බාධා කරන්නට වඳුරෙකුගේ වෙස් මවාගෙන කොළ කඩලා දාලා මල මුත්‍ර හලලා අර ඔක්කොම මලුව විනාශ. ඊට පස්සේ අර හාමුදුරුවෝ ආයෙත් ඉඳලා අරගෙන අතු ගන්න. ඊළඟ දවසේ ওই විදිහට මළුව අමදලා හිත පහදවාගෙන බුදුගුණ සිහි කරන්න හදනකොටම ඔන්න කකුල ඇද ඇදා ගවයෙක් ආවා. ඇවිදින් අර හැම තැනම ඇවිදලා මල කරලා අර මළුව ඔක්කොම විනාශ කළා. ආයෙත් මේ හාමුදුරුව අතුගෙන. තුන්වෙනි දවසෙත් මේ හාමුදුරුව අතුපතු ගාලා සුද්ධ කරලා අර විදිහට බුදුගුණ සිහි කරන්න උත්සාහ කරනකොට කොර ගහන මිනිහෙක් ආවා. ඇවිදින් දැන් කකුල ඇද ඇදා යනවා. මේ හඳුරන්න එතනදි කල්පනා වුණා දැන් ඊයේ පෙරේද දෙකේම මට මේ මලුව අමදලා බුදුගුණ සිහි කරන්න හැදුවට ඒක කරන්න බැන්නා දැන් මේ අදත් ඒකට බාධාවක් දැන් ඊයේ පෙරේදාවේ සත්තු ඒක ඉතින් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් දැන් මේ මෙහෙම කරගහන මිනිස්සෙක් මේ කිට්ටුව දැකලා නැහැ කවදාවත් මේ මේ නොදකපු අමුතුම මිනිහෙක් හරියට මේ මලුව අතු ගාලා ඉවරනකොටම ඇවිදින් මේ අද ඇදා යන. ඒතර මේ හඳුරන්න එතනදි සැක හිතුණා මේ මායාගේ වැඩක්ද කියලා. ඊට උන්වහන්සේ විමසනවා "නුඹ මායාද?" එතන මාරදේව පුත්‍රයා "ඔව්" කිය. එතකොට හාමුදුරුවන්ට හොඳ නුවණක් පහළ වුණා. හාමුදුරුවෝ කිව්වා "ඔබ මායයි කියලා කිව්වට මම නම් පිළිගන්නේ නැහැ." ඔබ මායයා බව මම පිළිගන්නවා මම අහලා තියෙනවා මායයා බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා කියලා. ඉතින් ඔබ බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා නම් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපේ මොහොතකට මවලා පෙන්වන්න. එහෙම පෙන්වුවොත් මම පිළිගන්නවා ඔබ මායя කියලා. නැත්තම් බොරුකාරයෙක් හැටියටයි මම දන්නේ. එතකොට දැන් මායයටත් ඕන දැන් Tamange කෙරුවාව පෙන්වන්න. ඊට පස්සේ ඔහුට හැකි විදිහෙන් බුදුරුවක් නැතුව. ඉතින් මවනකොට අරහාමුදුරෝ කල්පනා කළා මේ බුදුහාමුදුරන්ටත් විරුද්ධ වෙච්ච කුසලයට බාධා කරන මේ පාපී මායයා මවාපු බුදුරුව මේ තරම් ප්‍රිය ප්‍රියජනකන ඒ විරාගී සිතක් ඇති නිකලස් සිතක් ඇති තථාගතයන් වහන්සේ කෙබඳු කෙනෙක් විය හැකිද කියලා උන්වහන්සේ සිතනකොට සැනකින් උන්වහන්සේට සසරේ ප්‍රගුණ කරපු බුද්ධානුස්සතිය අවදි වුණා චිත්තසිත ඒකාග්‍ර වුණා එයින්ම විදර්ශනාව මතු කරගත්තා උන්වහන්සේ අරහත් වෙන්නපත් වුණා ඉතින් එතකොටයි මාරයාට දැනුනේ අන්තිමට තමන්මයි පරාද වුනේ. ඉතින් ඒ වගේ කෙනෙකුට මලුව අමදලා ඒ ඒ ඇති කරගන්න ප්‍රසාදයක් එක්කලා ඒ කුසල්සිත ඕනනම් බුද්ධානුස්සතියට විදර්ශනාව දක්වා අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ තමන් ඒ දිහා බලන්නේ කොහොමද, සිතන්නේ කොහොමද, තමන්ගේ මනස පුහුණු කරලා තියෙන්නේ කොහොමද කියන පදනම මතයි ඒක තීරණය එහෙම නැත්නම් ඒක නිවනට උදව් වෙන්නේ නැහැම කියලා අපට කියන්න බෑ. ඔව් ඒක මලු අතු ගෑම පව අපට බුද්ධ පූජාවක් වෙන හැටියට කරන්න පුළුවන්. ඔව් ප්‍රඥාව තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මම අර පෙර දිනක කිව්වේ අපිට පහනක් දැල්වන එක නිකම්ම නිකම් තෙල් පත්තු කරනවා නෙමෙයි අපි ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සිහි කරලා අපිට කරන්න පුළුවන් ඒ වගේම මලු ඇමදීම කියන එක ඉතාම ප්‍රබල ඥාන සංප්‍රයුක්ත කුසලයක් හැටියට ඍජුවම නිවනට උපකාර වෙන කුසලයක්. ඒ කියන්නේ ඇත්තටම ඇමදීම මලු ඇමදීම කියන එක තියුණු ප්‍රඥාව ඇතිවීමේ ප්‍රධාන පින්කමක් හැටියටම දක්වලා තියෙනවා. ඔව් දස පින්කම් වලින් එකක්. නාගසේන හාමුදුරුවන්ගේ කතාවේද කියනවා. එතකොට පෙර භවයේ මලුව අමදලා කුණු ටික ඉවතට දාපු කුසල බලයෙන් තමයි අර මිලිඳු රජුරු අරතරන් තියුණු ප්‍රඥාවක්. එතකොට නාගසේන හාමුදුරුවෝ සියල්ල අතික්‍රමණය කරන ප්‍රඥාව අවදි කරගන්නේ අර මලුව ඇමදීම. ඉතින් ඕක වරක් දෙකක් අපිට කතාවේ කියන්නේ එක අවස්ථාවක් ගැන. ඒක අවස්ථාවක මලුව අමදවුවම නින් එච්චර ශක්තියක් ගොඩ නැගෙන්නේ ඒ උන්වහන්සේලා සසරේ පුහුණු කරගෙන ශක්තිය. ඉතින් අපට ඒ විදිහට හරියට තේරුම් අරගෙන අවදින්න පුළුවන් නම් ඒ මලුව ඇමදීම ඉඳලා අතට ගන්න තැන ඉඳලම අපට බුද්ධානුස්සතියක් හැටියට විදර්ශනාවක් හැටියට ඒක කරන්න. ඒ කියන්නේ දැන් අපි එතෙන්දි කල්පනා කරන්න ඕන අපි එදත් සිහිපත් කළා දැන් යම්කිසි කුසලයක් කිරීමේදී විශේෂයෙන් බුද්ධ පූජාවක් කරනවා නම් දැන් අපි ජීවමාන පුද්ගලයෙකුට යමක් දෙනවා නම් ඒ තැනත්තගේ යහපත පිණිසනේ. එතකොට බුදුරජාණන් වහන්සේට අපි යම් පූජාවක් උපස්ථානයක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැනේ. එතකොට අපි ඒක කරන්නේ මොකටද? බුදු ගුණය සිහි කරන්නේ. එතකොට අපි ඉඳලා අරගෙන බුදුරජාණන් වහන්සේට වතාවතක් කරනවා කියන පදනමේ අතුගාලා වැලි ටික සකසලා ඒ කටයුත්ත කරනවා නම් අපි ඉස්සල්ලා තේරුම් ගන්නට ඕන මේ කරන වැඩෙන් මොකද්ද කෙරෙන්නේ කෙරෙන කාර්ය තමයි කැලිකසල ඉවත් වෙනවා පිරිසිදු වෙනවා දෙවි මිනිසුන්ට ප්‍රසාද ජනක වෙනවා ප්‍රියමනාප වෙනවා එතකොට ඔය ටික තමයි දැන් මේ කරන්න යන කාර්යෙන් සිද්ධ වෙන්නේ එතකොට ඒ කාර්යයට සැසඳෙන බුද්ධ ගුණයක් අපි සිහි කරන්න මොකක්ද ඊට සැසඳෙන බුද්ධ ගුණය තථාගතයන් වහන්සේ මනසේ තිබුණු කෙලෙස් කිලුටු සියල්ලක්ම පිසහැරියා. ඒ සියල්ලක්ම බැහැර කළා. උන්වහන්සේගේ මනස නිකෙලස් තත්ත්වයටපත් කළා. ඒ නිකෙලස් වූ පිරිසිදු සිත ප්‍රසාදනීයයි. එනිසා උන්වහන්සේ දෙවි මිනිසුන්ට ප්‍රියමනාප වුණා. දෙවි මිනිසුන්ගේ වන්දනාවට යෝග්‍ය වුණා. එතකොට මේ පිරිසිදු මනසේ තමයි තියුණු ප්‍රඥාව උපදින්නේ. එතකොට අන්න ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙන් මම මේ උන්වහන්සේ වැඩ ඉන්න තැන මේ මළුවේ කැලි කසල ඉවත් කරන්න, පිරිසිදු කරන්න. එහෙම හිතලා බුදුගුණ සිහි කරමින් ඒ වතාවත සිද්ධ කරලා අවසානයේ අපට චිත්තාදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. මේ කැලි කසල ඉවත් වෙලා මළුව පිරිසිදු වුණා වගේ මගේ මනසේ කෙලස් කිලුටු දුරු වෙලා සිත පිරිසිදු වෙනවා. මේ මලුව ප්‍රසාද ජනක වුණා වගේ දෙවි මිනිසුන්ට ප්‍රිය වෙන්නා වගේ සසර ගමනේ Taman අවශ්‍ය නම් දෙවි මිනිසුන්ට ප්‍රිය වෙන්න කියලා තෝන්නම් ප්‍රාර්ථනා ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම මේ පිරිසිදු තන බොහෝ දෙනාගේ සිත එකඟ වෙන්නා වගේ මේ කුසල බලයෙන් මට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න මේ කුසලයේ හේතු ඒ පිරිසිදු සිතේ ප්‍රඥාව උපදින්නේ යම්සේද මේ කුසලය මට ප්‍රඥාව අවදි කරගෙන කෙලස් ප්‍රහාණය කරන්න උපකාර වෙන්න කියලා ඊටාම හොඳ ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුළුවන්. එතකොට කුසලයේ කරන මොහොතේ අපට ඒක බොහොම ඥාන සංප්‍රයුක්තව කරන්නට පුළුවන්. ඊළඟට ප්‍රාර්ථනාවක් හැටියටත් හොඳ ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනාවක් කරගන්න පුළුවන්. ඔව් තොන්සිත පහදවාගෙන කියලා කියන්නේ పూర్ව මුංචන අපර. ඒ අවස් මුල් අවස්ථාව පින්කම කරන අවස්ථාව කරලා ඉවර වෙච්ච අවස්ථාව. ඒ අවස්ථා තුනේ හිත පහදවා ගන්නවට තමයි තුන්සිත පහදවා ගන්නවා කියන්නේ. ඉතින් ඒක බුද්ධ පූජාවකදී කරන්න පුළුවන් අනිත් පින්කමකදී තෝන තැනකදී කරන්න පුළුවන්. මාර කියන වචනයෙන් ධර්මයේ හඳුන්වන්නේ විශේෂයෙන්ම අකුසලයට අයහපතට ක්ලේශයට සාංශාරික පැවැත්මට අදාළ වෙන සාධක තමයි මාර කියන නමින් හඳුන්වන්නේ. එතකොට එහෙම සාංශාරික පැවැත්මට උදව් වෙන කෙලස් ධර්මත් මාර කියලා හඳුන්වනවා. ඒ සඳහා හේතු වෙන අවශේෂ කාරණත් මාර කියලා හඳුන්වනවා. ඒ සඳහා සහාය වෙන බල කරන පොළඹවන දිව්‍ය පුත්‍රයොත් මාර කියලා හඳුන්වනවා. ඒ නිසා දැන් දසමරුන් කියන තැන කෙලස් 10ක් තියෙනවා. කාමාතේ පටමාසේනා ওই විදිහට දක්වලා තියෙනවා කාමය, අරතිය, සාපිපාසාව. එතකොට ඒ දසමාර කියලා දක්වන්නේම කෙලස් 10. පංචමාර කියලා දක්වන තැන අ මෘත්‍යමාර, ස්කන්ධමාර, දේවපුත්‍ර මාර, අபிසංස්කාර මාර, ක්ලේශ මාර. එතකොට එතන වෙන වෙනම කාරණා. එතකොට ක්ලේශ මාර කියන්නේ ක්ලේශය. අபிසංස්කාර මාර කියලා කියන්නේ චේතනාව මුල් කොටගෙන අපි ගොඩනගන්නා වූ සංස්කාර. එතකොට ඊළඟට මෘත්‍යු මාර කියලා කියන්නේ මරණය. ඔව් මරණය. එතකොට ස්කන්ධ මාර කියලා කියන්නේ පංචස්කන්ධය. දේව පුත්‍ර මාර කියලා කියන්නේ අර පරිනිර්මිත වශවර්තේ දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබපු ඇතම් දේව කොටාසයක් ඉන්නවා පරිනිර්මිත වශවර්තේ දිව්‍ය ලෝක උපදින හැම දෙවියන්ම නෙමෙයි. ඔව් එතන ඉන්න මේ කුසලයට බාධා කරන විමුක්තියට බාධා කරන මානසිකත්වයෙන් යුක්ත වූ දේව කොටාසය. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්නේ කුසල බලයෙන්නේ. දිව්‍ය ලෝක හයේ උපදින්නේ කුසල බලයෙන්නේ. දිව්‍ය ලෝක හයේ ඉහළම දිව්‍ය ලෝකේනේ පරිනිර්මිත වසවර්තී කියලා කියන්නේ. එතකොට එහි උපදින දෙවියන් කුසලයෙන් තමයි ඉපදිලා හැබැයි ඒ අයගේ කුසලය බලවත් නිසා ඒගොල්ලන්ගේ මහේශාක්‍ය බව වැඩි. මහේශාක්‍ය බව වැඩි වෙච්ච ගමන් ප්‍රඥාව යට යන්න තියෙන ඉඩ වැඩි. ඒ කියන්නේ බාණ්ඩය ඔක්කොම මතු වෙනවා එතන. ඒ මහේශාකවත් එක උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් manuss ලෝකේ ඉපදිලා ඉන්න මිනිසුන්ට සම්පත් අඩු නම් මහේශාක්‍ය බව අඩු නම් ඒ අයට අනිත්‍යව Tamanට අනුකූල කරගන්න පාලනය කරන්න ඕන වුණත් ඒව කරගන්න බෑ. එතකොට කෙනෙකුට ගහන්න ඕන වුණාට ගහන්න හයිය නැහැ ගැහුවොත් Tamanට ගහන්න. ඒ නිසා ගහන්න නැතුව ඉන්න. එතකොට බැන්නොත් Tamanට හානි වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට විරුද්ධව වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ Tamanට අනුකූල කරගන්නත් බෑ. නසන්න ඕන කියලා හිතුනට නසා ගන්නත් බෑ. එතකොට අල්පේශාක්‍ය වුණාම ලෝකෙට අපරාධ කරන්න ඕන වෙච්ච පමණට අපරාධ කරන්න හයිය නැහැ. ලෝකය තමන්ගේ වසඟයට ගන්න ඕන වුණාට වසඟයට ගන්නත් හයිය නැහැ. දැන් මහේශාක්‍ය බව වැඩි වෙච්ච ගමන් අනුන්ට හිංසා කරන්න හිතුනොත් ඒක හිතූසැනින් කරන්න පුළුවන්. අනිත් අය තමන්ට අනුකූල කරගන්න ඕන කියලා හිතුනොත් ඒ සඳහා එතනත් ඕන දෙයක් කරන්න ලෑස්ති. එතකොට ඒ වගේ manuss ලෝකයේ උපදින අය අතර ඒ කුසල බලය මහේශාක්‍ය බව වැඩි වෙච්ච හැමෝමත් ඔය උමතු බවටපත් වෙන්නේ නැහැ. ඕන තරම් එහෙම මහේශාක්‍යය ඉන්නවා සත්භාවයෙන් යුක්ත දැන් සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ මුළු පෘථුවියේම ඉන්න සියල්ල තමන්ගේ වසඟයට ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි සක්විති රජු ඒ මාන්නෙන් මත් වෙලා අපරාධ කරන්න යන්නේ නැහැ. දසරාජ ධර්මේ පාදක කරගෙන පංචශීල ප්‍රතිපදාවෙන් ලෝකයට යහපතක් වෙන්න පාලනය කරනවා. ඒ නිසා මහේශාක්‍ය බව වැඩුණු හැම තැනකම එහෙම අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් සිහියෙන් මනස පුහුණු කරලා තියෙනවා නම් ඒ Tamanටත් අනුන්ටත් අයහපතක් නොවන විදිහට ඒ සම්පත් පරිහරණය කරන්න පුළුවන්. නමුත් ඇතැම් අය ඉන්නවා සසරේ සම්පත් ලැබලා තියෙනවා. හැබැයි ඥාන සංප්‍රයුක්ත බව ප්‍රගුණ කරලා නැහැ. අර දන් දීලා තියෙනවා, පින්කම් කරලා තියෙනවා. එතකොට ඒවා කරලා තිබ්බට ප්‍රඥාව ඒ මට්ටමට සරිලන විදිහට අවදි වෙලා නැහැ. ඒ අවදි උනේ නැති වුනහම වෙන්නේ අර මහේශාක්‍ය බව අයථා විදිහට පාවිච්චි කරන්නට පෙළඹෙන. දැන් උදාහරණයක් ආ අන්න හරි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ලෝකේ ප්‍රබල රටවල් කියලා තියෙනවානේ. එතකොට දැන් ඉස්සර එංගලන්තේ කල්පනා කළා මුළු ලෝකෙම දැන් අපට අවනත වෙන්න යටත් වෙන්න. ඒගොල්ලෝ ඉතින් බලෙන් හරි අරගොල්ලෝ යටත් කරගන්න උත්සාහ කරනවා. උත්සාහ කරන ඒගොල්ලෝ යටත් විජිත. අපි තමයි මහරාජ්‍ය. එහෙම හිතාගෙන ඉන්නවා. ඒතකොට දැන් ඔන්න ඇමරිකාව. ඇමරිකාව හිතනවා දැන් මේ ඔක්කොම අපට යටත් වෙන්න ඕන. ඉතින් කවුද ගිවිසුම් අස්සම් කරලා තියෙන්නේ අපි ඔයගොල්ලන්ට යටත් වෙලා ඉන්නවා කියලා? එහෙම එකක් නැහැ. හැබැයි මොන කිවිසුමක් වන් නැති වුණාට ඒගොල්ලන්ට ඕන සියලු දෙනා තමන්ගේ අඩංගුවේ තියාගන්න. අඩංගුවේ තියාගන්න ඕන වුණාට අනිත් රටවල් වලට එහෙම කරන්න බෑ. අරගොල්ලන්ට ධනය තියනවා, බලය තියනවා, හැකියාව තියනවා, සම්පත් තියනවා. ඒ සියල්ලක් පාවිච්චි කරලා ඒගොල්ලෝ හොඳින් හෝ නරකින් හෝ අනිත් අය තමන්ගේ අඩංගුවේ තියාගන්න උත්සාහ කරනවා. එතකොට අනිත් අය මොකක් හරි හොඳ දෙයක් කරගෙන ගිහිල්ලා හරි තමන්ගේ සීමාවෙන් ඔබට යනවා වගේ පේනවනම් මොකක් හරි කරලා අරක කඩාකප්පල් කරනවා. යම් රටාවක් රටවල් කීපයක් සමගි සම්පන්නව හොඳින් ඉඳගෙන දැන් Tamanට වඩා ඒ අයගේ ශක්තිය වැඩි වෙනවා කියලා පේනවනම් ඒ අතරට මොකක් හරි කරලා කොටවලා අරුද ඇති කරලා යුද වාතාවරණයක් ගොඩනගන මේ විදිහට මොනම පදනමක් තුලවත් අනිත් අයට නැගිටින්න ශක්තිමත් වෙන්න දෙන්නේ නැතුව හැමතිස්සෙම Tamanගේ අඩංගුවේ තියාගන්න හොඳින් හරි නරකින් හරි බලපෑම් කරන්න උත්සාහ ඒ තමයි මාර සංකල්පය. එතකොට දැන් ඒ තනත්තා ඇමරිකාවේ ජනාධිපතිට හෝ ඒ මූලිකව කටයුතු කරන පිරිසට එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ බලය, නිලය, හැකියාව තියෙන නිසානේ, ධනය තියෙන නිසානේ. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ඒතකොට ඒගොල්ලන්ට ඒ ධනය බලය නිලය ඇති වෙලා ඉපදිලා තියෙන්නේ නිකම්ම නෙමෙයිනේ. සසරේ ඒවා ලබන්නට සුදුසු මොනවා හෝ කුසල් කරලා තියෙනවා. ඒ කරපු කුසල් වල විපාක හැටියට අර ශක්තිය ලැබලා තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් ඒව පරිහරණය කරන්නට සුදුසු වාතාවරණයක් පසුබිමක් ගොඩනැගිලා නැහැ. ඒ නිසා ඒ සියල්ලෙන් අනර්ථයක් සිද්ධ අන්න ඒ වගේ තමයි ඉතින් මේ පරිණිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයේ උපදින හැම දෙවියන්ටම එහෙම ප්‍රශ්නයක් එනවා කියලා කියන්න බෑ. එහි ඉන්න එක්තරා දේව කොට්ටාසය. එතකොට ඒ අයගේ ප්‍රබලයා තමයි අර වසවර්ති මාරදිව්‍ය පුත්‍රයා කියලා හඳුන්වන්නේ. ඉතින් අනිත් සියලු දෙනා එතනට අනුකූල වෙනවා. ඊට පස්සේ මාරයාගේ සේනාව අසවල් තන කියලා නෑ. හැම තැනම මාරයාට සේනාව ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? මනුෂ්‍ය ලෝකෙත් මාරයාගේ සේනාව ඉන්නවා. ඇයි? අර ඒ සංකල්ප තියෙන අය මනුස්ස ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ අර මායя හිතන විදිහට තමයි සිතන්නේ පතන්නේ වැඩ කරන්නේ. දැන් padi ගෙවන්නේ නැහැ. හැබැයි එයාට ඕන විදිහට අපි වැඩ කරනවා. එතකොට අපිත් ඒ සේනායෝ ඒ පිරිස. එතකොට ඇමරිකාව පැත්තකින් තිබ්බහම ලංකාව ඇතුලේ ගත්තාම ලංකාව ඇතුලේ බලය තියෙන හැකියාව තියෙන පුළුවන්කාරකම තියෙන කෙනා වැඩි හරියක් ওই විදිහෙන් තමයි හිතන්නේ. ඊට පස්සේ රට ඕන නැහැ. පවුල ගත්තන් පස්සේ පවුලෙත් දිරිඳ උත්සාහ කරන සැමියා Tamanගේ අඩංගුවේ තියාගන්න. සැමියා උත්සාහ කරන බිරිඳ Tamanට අඩංගුවේ තියාගන්න. එතකොට එතන මේ ද්වන්ද වෙලා ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඒත් මාර බලයම තමයි. මාර කියන එක પરම්පරාවට යන්නේ නැහැ. ඒ ගුණාංග තියන අය ඔක්කොම ඒ ගොඩට එකතු ඒක ඔව් ඒක පරපුරට යන එකක් නෙවෙයි. හැබැයි ඒ ගති ලක්ෂණ තියනවා නම් ඊට අදාළ සංකල්ප මනෝභාවයන් ඒව වඩලා තියනකොට දන්නේම නැතුව අර ගොඩට තමයි එකතු වෙන්නේ. එතකොට මායя ඉන්නේ කොහේ වුණත් අවසානයේ මෙහි ඉන්න අය එතනට එකතු වෙනවා. ඔව්. ඉතින් මාර પરම්පරාව කියලා පියාගෙන් පුතාට එන ගතියක් නෑ ඒක. එහෙම එකක් නෙමෙයි. પરම්පරාව කියන්නේ එහෙම එකක් නේ. පිය පිය පුතු සම්බන්ධයක් ඇතිව යන එකක් නේ. එතකොට එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඒ මනෝභාවය ගොඩනගන අය එතනට එකතු වෙනවා. එතන එතන සැසඳෙන්නේ අර බුදුහාමුදුරෝ දේශනා කරන ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති ඒ ක්‍රමයට ධාතු වශයෙන් දැන් ධාතු වශයෙන් සංසන්දනය වෙන්න නෑද එකමක් ඕනේ අපි හිතමු බේබද්දෙක් ගත්තොත් පත්පැම් බොන මිනිසෙක් ගත්තොත් ඒ මිනිසා ජීවිතේටවත් ගිහිල්ලා නැති පළාතකට ගියන් පස්සේ එක විනාඩි 5 10 යනකොට අන්න ඒ જાතිය මෙක්කෙනෙක් එක්කලා හිතවත් වෙලා තියන තැන් හොයාගෙන <laughs> එතකොට කවදාවත් ගිහිල්ලත් නැහැ මුණ ගැහිලත් නැහැ දැකලා මොකක්වත් නැහැ. හැබැයි එක විනාඩි 5 10 යනකොට ඒ જાතියත් එක සම්බන්ධ ඒක නිකන් ඉවෙන් වගේ සිද්ධ වෙනවා. ඒ තමයි අර ධාතු වශයෙන් සංසන්දනය. ඊළඟට හොරකම් කරන්න පුරුදු වෙච්චා එහෙම තමයි. මිනී මරන්න පුරුදු වෙච්චා එහෙම තමයි. වංචා කරන්න පුරුදු වෙච්චා එහෙම තමයි. රවටන්න පුරුදු වෙච්චා එහෙම තමයි. ඉතින් ඒ තමන්ගේ මානසික ආධ්‍යාසය දැන් බුදුරජාණන් වහන්සේට තියෙන විශේෂ ඥානයක් මේ ඒ ඒ අයගේ ආධ්‍යාසය දකින්න පුළුවන්කම ඒ කියන්නේ ආසයානුසය ඥානය ආසය අනුසය ආසය කියලා කියන්නේ අසුරු කොට පවතින දේ කුමක්ද සමහර කෙනෙක් කාම සංකල්පනාව කාමයන්ට ගිජු බව තමයි අසුරු කොට පවතින්නේ. සමහර කෙනෙකුගේ ආශය තියෙන්නේ නෛෂ්කාම්‍ය පිළිබඳව. හැබැයි ඒගොල්ලෝ කාමයේ අසුරු කොටගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ මූලික අදහස තියෙන්නේ නික්මීම ගැන. දැන් ඒ වගේ කණ්ඩායමක් තමයි අපිට හමු වෙන්නේ බුදුහාමුදුරුවෝ උරුවෙල් ජනපදයට වඩිනකොට බද්දවග්ගිය කුමාරව. දැන් කාන්තාවෝ අරගෙන එක පුද්ගලයෙකුට කාන්තාවක් නැති නිසා වෛශ්‍යාවක් අරගෙන. ඉතින් දැන් අන්තිමට බැලුවෙන් පස්සේ පේන්නේ මේ තරුණයෝ ටික මහා සල්ලාල පිරිසක් හැටියට තමයි පේන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අතර පවතින මේ අයගේ චිත්තසංතානයේ පවතින ඒ නෛෂ්කාම්‍ය ආභ්‍යාසය. ඒක මතු කරන්න පුළුවන්. ඒක මතු කරලා ගත්තන් පස්සේ ඒ අය විමුක්තියට යොමු කරන්න පුළුවන්. හැබැයි අර පාරිසරික සාධකත් එක්කලා ඒගොල්ලෝ අර කාමයේ අසුරු කරමින් තමයි පවතින්නේ. දැන් ඒ වගේ තව පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේ රෝහිණී ගංගාවේ ජලයට ශාක්‍ය කෝලිය දෙපිරිස යුද වදින්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩලා සමනය කරනවා. ඒ සමනය කරපු අවස්ථාවේ උන්වහන්සේට ප්‍රසාදය පිණිස දෙපැත්තෙන්ම 250 250 500ක් මහාන කරනවා. ඒ මහාන කරපු දරුවෝ එක්කෙනෙක්වත් ඒ තරුණ එක්කෙනෙක්වත් මහාන වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. මහාන වීමේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ මහාන වෙච්ච තැන ඉඳලා අර තමන්ගේ රාජ සැපද විදපු කාම සම්පත් ඒව ගැන හිත හිතා ඒවා අහිමි වීමේ කම්පනයත් එක්කලා බොහොම උකටලි වෙලා ඉන්නේ. ඉතින් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා කැමැතිද හිමාලය බලන්න යන්න. ආ ඒගොල්ලෝ කැමැති වෙනවා. කැමැති වුණාට ඉතින් යන්නේ කොහොමද හිමාලයට? ආ ඒ ගැන බය වෙන්න එපා මම එක්කන් යන්නම්. බුදුහාමුදුරුවෝ පොරොන්දු පොරොන්දුලා බුදුරජාණන් වහන්සේගේ 이르දිමය හැකියාව පාවිච්චි කරලා අර 500ක් හාමුදුරුවෝ හිමාලයට එකයි. එක්කන් ගිහිල්ලා හිමාලයේ විචිත්‍ර තැන් පෙන්නනවා. මොම් පෙන්නගෙන පෙන්නගෙන යනවා. දැන් අර ගොල්ලන්ගේ අර කාමයට තිබිච්ච මනෝභාවයන් හොඳට සංතෘප්ත වෙන්නට අර අවස්ථාව හදලා දෙනවා. අවස්ථාව හදලා දුන්නාට පස්සේ දැන් අර උකටලී වෙච්ච ගතිය වෙනුවට හරිම ප්‍රබෝධමත් ගතියක් හැම දෙනා තුළම ඇති ඊට පස්සේ ගල් තලාවක් මත සියලු දෙනාම වාඩි කරවගෙන තව මොනවා හරි මේ හිමාලයේ දකින්න කැමති දේවල් අහන්න කැමති දේවල් තියෙනවා නම් අහන්න කියලා. ඊට පස්සේ ආකාශයේ පියාඹන කුරුල්ලෝ පන්තියක් දැකලා ඒ අර එක කුරුල්ලෝ දෙන්නේ දෙපැත්තෙන් ලී දණ්ඩක් අල්ලගෙන ඒක උඩ එක කුරුල්ලෙක් වාඩි කරවගෙන දෙපසින් සහ ඉදිරිපසින් පිටුපසින් තවත් පක්ෂීන් පියාසර කරමින් දැන් අමුතු විදිහේ ගමනක් යනවා. මේක දැකලා මේ මොකද්ද කියලා. අරුවන් පස්සේ බුදුහාමුදුරු පැහැදිලි කළා ඔය ඒ පක්ෂීන්ගේ එක්තරා නායකයෙක්. ඒගොල්ලෝ ඒ නායකයාට සත්කාර කරන හැටි, ගරු කරන හැටි, ආරක්ෂාව සපයන හැටි කියලා ඔය තුලින් තමන් වහන්සේ පෙර පක්ෂීන් හැටියට වෙලා ඉපදිච්ච ආත්ම භාව කියලා. කොහොමම දැන් මේගොල්ලන්ට අර කාන්තාවන් එක්කලා විඳපු සැප සම්පත් ගැනනේ ඔළුවේ තියෙන්නේ. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අර කාන්තාවන් පිළිබඳව කලකිරෙන විදිහට ওই වගේ කතන්දර ගොන්නක් බුදුහාමුදුරුවෝ තමන්ගේ අත්දැකීම් හැටියට අතීත කතා කියනවා. එතකොට එතනදි බුදුහාමුදුරන්ට ඕන වෙන්නේ ස්ත්‍රීන්ට චෝදනා කරන්න දොස් කියන්න නෙමෙයි. මේ අයගේ මනසේ කාන්තාව සම්බන්ධව තියෙන අර කාමච්ඡන්දය ඛණ්ඩණය ඒ ටික සමනය වුණා කියලා දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු දේශනා කළා සියලු දෙනාම සෝවන්. ඊට පස්සේ සියලු දෙනාට 이르දිය මතු කරගන්න හැටි කියා දෙනවා. සසරේ හුරු කරලා තිබිච්ච නිසා 이르දිය මතු කරගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ 이르දි බලයෙන් අරගෙන යනවා කපිල වස්තුවේ කූටාගාර ශාලාව. අරගෙන ගිහිල්ලා එතනදි ධර්ම දේශනා ඒ කූටාගාර ශාලාවේ මේ විශේෂ දේශනාව අහන්න දසදහසක් සක්වලින් දෙව් බඹ ප්‍රැස්සේ. ඒ අවස්ථාවේ දේශනාව කරනකොට තමයි උන්වහන්සේලා සියලු දෙනා අරහත්ත්වයට පත් වෙන්නේ. මේ සම්බන්ධ ප්‍රවෘත්තිය තමයි මහා සමය හැටියට මහා සමය සූත්‍රයේ දැක්වෙන්නේ. අර කූටාගාර ශාලාවට අර 500ක් ශාක්‍ය කෝලිය භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන ගිහින් ඒ ඇයට දහම් දේශන අවස්ථාවේ ඒ ඒ දසදහසක් සක්වලින් ආපු දෙව් බඹුන් ගැන තමයි මේ විස්තරය පැහැදිලි කරන්නේ. ඉතින් එතකොට මතු පිටින් කාමාභ්‍යාසය තියන අය වගේ පෙනුනට ඇතුළතින් නික්මීමේ අදහස ඒගොල්ලෝ ප්‍රගුණ කරලා. ඒක මතු කරපු තැන ඒගොල්ලන්ට අවබෝධය ලබන්නට පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබලා තිබිච්ච අය නිසා. හරි. නන්ද කුමාරයාත් ඒ වගේ. ඉතින් ඒ නිසා මාර මාර කියලා પરම්පරාවක් නැහැ. මාර කියලා කියන්නේ ඒ සංකල්ප වශයෙන්, මනෝභාවයන් වශයෙන්, අදහස් වශයෙන් ගැළපෙන අය මොන ලෝකෙ හිටියා වුණත් අර තමන්ට අනිත් අයව අනුකූල කරගෙන පාලනය කරගෙන යට කරගෙන හොඳින් හරි නරකින් හරි ඒක කරන්න දඟලන විදිහේ ආත්ම මූලික මාන පරවස චිත්ත සංකල්පනා ප්‍රගුණ කරපු පිරිස. ඒගොල්ලෝ කොහේ හිටියත් අර කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි. දන්නේම නැතුව මානසික වශයෙන් එකතු වෙලා ඒ එකම කාර්යය තමයි කරගෙන යන්නේ. ඉතින් අපි දැන් අපට ಗುಣධම් වඩනකොට භාවනා කරනකොට අපි හිතනවා දැන් සමහරුන්ගේ වැරදි මතයක් තියෙනවා හාමුදුරනේ ඉතින් මේ කරගන්න විදිහක් නැහැ ඉතින් මාර බාල වේග තමයි ඉතින් මාරයාගේ බාධා කොහෙන් හරි එනවා ඒක කරගන්න දෙන්න ඉතින් අන්න එහෙම කියලා අර අහක ඉන්න මාරයෙක් පිටපටවනවා තමන්ගේ දුර්වලකම් හැබැයි එතනත් මායම තමයි. ඒ මායයා අර දිව්‍ය පුත්‍ර මාර නෙවෙයි, තමන්ගේම ක්ලේශ මාර. ඉතින් ඇත්තටම මාර දිව්‍ය පුත්‍රයාගේ හරස් වීමක් හිටිනවා නම් හිටින්නේ අරහත් මාර්ග ඥානය බුද්ධත්වයේ වගේ ලබන අවස්ථාවකයි ප්‍රධාන වශයෙන් ඊට මෙහා මායයට බාධා කරන්න දෙයක් නැහැ මායයට තියෙන නිකන් පැත්ත කරලා අප්පුඩි ගහන්න විතරයි ඒක ටික අපිම කරගන්නවා අපේම ක්ලේශය මතු කරගෙන අපේම ක්ලේශයට අපි වසඟ වෙලා ඒකෙන්ම පරාජයටපත් වෙලා අපි විනාශ වෙනවා. ඒකට ආයේ 아무තු මාර දිව්‍ය පුත්‍රයෙක් ඕනේ ක්ලේශ මාර හොඳටම ඇති අපේ මනස ව්‍යාකූල කරන්නේ. ඉතින් ඒ නිසා ಗುಣධම් වඩද්දි භාවනා කරද්දි අපි තේරුම් ගන්නට ඕන අර යම් යම් දුර්වලකම් වල වගකීම තමන් බාර ගන්න ලෑස්ති නැතුව ඒක නිකන් පිටට පවරන ගතියක් තියෙනවා අපි කාගේ මම නෙමෙයි වැරදිකාරයා මම නම් එහෙම නෑ මම එහෙම දුර්වලෙක් නෙමෙයි මට ඇත්තටම ඕන කරන්නේ නිවන් දකින්නයි නමුත් මේ මේ අනිත් අය තමයි මේ අපට බාධා කරන්නේ කියලා හිතනවා ඒකට ඉතින් එක්ක බිරිඳ අල්ල ගන්නවා එක්ක සැමියා අල්ල ගන්නවා එක්ක දරුවෝ අල්ල ගන්නවා ඒක රටේ පාලක කවුරු හරි මේ මේගොල්ලෝ නිසා තමයි මෙහෙම කරන්න බෑ. එහෙම නැත්නම් කවුරු හරි හූනියමක් කරලා කොඩි විනයක් කරලා ඒ නිසා තමයි මේ කරගන්නේ. එහෙමත් පේන්න මොකක්වත් නැත්නම් මේ මායя තමයි. එහෙම නැත්නම් මිය ගිය ඥාතීන් අල්ල ගන්නවා. ඒගොල්ලෝ මේ ඇවිල්ලා බාධා කරනවා. ඒ මොකක්වත් කියාගන්න සාධකයක් නැත්නම් එතනට අල්ලගන්නේ මායя. ඉතින් අපි තේරුම් ගන්නට ඕන ಗುಣධම් වඩන මාර්ගයේදී අපට තමන්ගෙම වංචනික මනෝභාවයන්, දුර්වලකම්, ක්ලේශයන් බහුලව අපට බාධා කරන්නේ. ඒක අවංකව පිළිගත්තොත්, තේරුම් ගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ දුර්වලකම් වලින් නැගී සිටින්න. ඒකයි අපි නිතරම කියන්නේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදනය කරලා තියෙන වංචක ධර්මහා චිත්තෝපක්ලේශ ධර්ම. මේ පොත 10 12 වරක්වත් කියවන්න. එහෙම කියව කියවා බලන්න ඒ තරමට අපේ සිත අපට වංචා කරන හැටි. අපිට නොපෙනෙන මානයන්ගෙන් අපේ මනසේ ක්ලේශයන් මතුවෙන හැටි. අකුසල් ජනිත වෙන හැටි. ඊළඟට කෙලෙස් 1500. 1500 ආකාරයකින් මේ කෙලෙස් ධර්ම මතුවෙන හැටි. ඔව් ඔව් ඔය හිත රැවටෙන්නේ අවිද්‍යාව නිසාම තමයි. දැන් අවිද්‍යාවෙන් දැන් ප්‍රඥා වෙන්නේ යථා ස්වභාවය අපට ප්‍රකට කරන්නේ. අවිද්‍යාව මෝහය විසින් කරන්නේ අඳුරු කරන ගති. ඒ කියන්නේ ප්‍රකට වීම වළක්වනවා. අන්ධකාරයෙන් කරන වැඩේම තමයි පේන ගතිය වළක්වනවා. නොපෙනෙන්න සලස්. ප්‍රඥාව ආලෝකයක් වගේ ප්‍රඥාවෙන් තමයි පෙනෙන්න සලස්වන්නේ. ප්‍රකට කරන්නේ. ඒතර ප්‍රඥාව නැති තැන අන්ධකාරය ඒ අඳුර ඇති තැන අපි දකින්න උත්සාහ කරනකොට තියන දෙයි නැති දෙයි ඔක්කොම එකතු වෙලා සංකල්පීය වශයෙන් අපිට වැරදි මනෝභාවයන් ඇති වෙනවා. උදාහරණයක් හැටියට දැන් අඩ අඳුරේ අඩ ආලෝකයේ අපි නිකන් සැකෙන් බියෙන් අඩිය තියනකොට මොකක් හරි ටයර් කැරලක් පෑගුණොත් අපි බය වෙනවා සර්පෙක්. සරසර ගාලා සද්දයක් ඇහුනොත් අපි හිතනවා හොල්මනක් කියලා. එතකොට දැන් මොකක්වත්ම දැනුනේ නැත්තම් එතන මොකුත් නැහැ. හැබැයි මෙතන යමක් දැනිලත් තියෙනවා. යමක් ඉන්ද්‍රයන්ට ස්පර්ශ වෙලත් තියෙනවා. ඒ නිසා මේ කියන කතාව හාත්පසින් බොරුවක් කියලා බැහැර කරන්නත් බෑ. හැබැයි ඒ හඳුනගෙන තියෙන්නේ ඇත්තටම තිවිච්ච தත්ත්වෙ නෙමෙයි. ඔව්. ඒ අරමුණු අරමුණෙහි වැරද්දක් වෙන්නත් පුළුවන්. අරමුණ පිළිබඳව ගොඩනැගෙන මනෝභාවය එහෙම නැත්නම් ඒකට ප්‍රතිචාර දක්වන විදිහේ වැරද්දක් වෙන්නත් පුළුවන්. දැන් අරමුණ වැරදි වෙනවා කියලා කියන්නේ මෙහෙම. දැන් ඇසින් අපි රූපයක් දකිනකොට ඇහැයි රූපයයි කොච්චර දුරින්ද තියෙන්නේ කියන කාරණය මත දර්ශනය වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ දුර අතර තියෙන වායු ගෝලයේ ජල වාෂ්ප දූවිලි අංශු කොච්චර අඩුද වැඩිද කියන කාරණය මත රූපේ පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ පෙනෙන වෙලාවේ ඇහි කාචය පිරිසිදුව තියනවද කඳුළු වලින් වැහිලා තියනවද ඒ මත පෙනෙන රූපය වෙනස් ඒ වෙලාවේ අපේ රුධිර පීඩනය ඇහි ප්‍රෙෂර් කියලා කියන්නේ එතකොට රුධිර පීඩනය අඩු වැඩි බව මත පෙනෙන ස්වභාවය වෙනස් ඒ වෙලාවේ අපේ ශරීරයේ තේජෝ ශක්තිය අඩු වැඩි බව මත පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා ඒ වෙලාවේ ස්නායු පද්ධතිය අපේ ඇහැට සම්බන්ධ ස්නායු හරියට ප්‍රකෘතිමත්ව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණේ මත තමයි අර ඇසින් දකින පණිවිඩ මොළය දක්වා ගෙන යාම විකෘතිද ප්‍රකෘතිද කියලා තීරණය. ඊට පස්සේ මොළය දක්වා ගෙනියන සංඥාව નિවරදිව හඳුනා ගන්නවද කියලා තීරණය වෙන්නේ මොළයේ ඒ රූප හඳුනා ගන්නා කොටස ප්‍රකෘතිමත් නම් විතරයි. දැන් මේ විදිහට විවිධ භෞතික කාරණා තියෙන්න පුළුවන් දකින්න දේ වෙනස් වෙනවා. එතකොට එතන අරමුණ සහ ඉන්ද්‍රියේ ප්‍රශ්න බලපාන. ඊට පස්සේ අපි ඒ වෙලාවේ ඉන්න මානසිකත්වයේ මත තමයි අපි ඒකට අර්ථකතන දක්වන්නේ. ඒ වෙලාවේ කෝපයෙන් ඉන්නවා අපි පටික සංප්‍රයුක්තව තමයි අර දිහා බලන්නේ. ඒ වෙලාවේ අපි රාගයෙන් මොසපත් වෙලා ඉන්නවා නම් අපි ඇලීමෙන් තමයි ඒ අරමුණට ප්‍රතිචාර දක්වන. අපි මේ වෙලාවේ සැකයෙන් ඉන්නවා නම් සැක මුසුව තමයි ඒ අරමුණ දිහා බලන්නේ. අපි වෙලා බීතියෙන් ඉන්නවා නම් බිය මුසුව තමයි අරමුණ දිහා බලන්නේ. එතකොට අපි මනසෙන් ප්‍රතිචාර දක්වන ආකාරය තාත්පසින්. එතකොට අපි සති සම්පජඤ්ඤේ කියන එක වැදගත් වෙන්නේ ඔන්න ඔය විදිහේ විකෘති බොහොමයක් මත තමයි අපි දේවල් ඉන්ද්‍රියන්ගෙන් හඳුනාගන්නේ සහ ඒවට ප්‍රතිචාර දක්වන්නේ. අන්නේ යථාර්ථය තේරුම් ගන්නට තමයි අපි හැම විටම සිහිය සහ නුවණ පවත්වාගෙන මේ අරමුණු සහ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ගැන අවදියෙන් බලන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා යෝනිසෝ මානසිකාරය. ඒ අවදිමත් බව තිබුණොත් විතරයි මේ පටලැවිලි අපට හඳුනා ගන්න. නැත්තම් ඒ පෙනෙන දේම ඇත්ත. මගේ ඇස් දෙකටම පෙනුණා. මට දැනුණා. එහෙම නැහැ කියන්නේ කොහොමද? අන්න එහෙම අර Tamanට දැනෙන පෙනෙන දේම පරම සත්‍යයි කියලා අපි ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. මොකද්ද හොල්මන් කියලා? ඔව් හොල්මන් කියලා කියන්නේ මනසේ ඒ ඒ දකින ඇහෙන ඉන්ද්‍රයන්ගෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණට අපි මනසින් දක්වන ප්‍රතිචාර. එතකොට අමනුෂ්‍යාත්ම පරිසරයේ ඉන්න පුළුවන්. දැන් මේ අපි කතා කරන තැන කොච්චර අමනුෂ්‍යවද? අමනුෂ්‍යව හිටිය පමණට අපේ ඉන්ද්‍රයන්ට හැම අමනුෂ්‍යයෙක්ම ගෝචර වෙන්නේ නැහැ. ඊතා කලාතුරකින් ඒ අය පිළිබඳ සංඥා සටහන් අපට පේන්න පුළුවන්. ඒක බිය බිය වෙන්නට කාරණේකුත් නෙමෙයි. ඒගොල්ලෝ පේන්න හිටියත් නොපෙනෙන්න හිටියත් මේ අවකාශයේ ඕන තරම් ඉන්නවා. ඒක අරුමයක් නෙමෙයි. අපි බියපත් වෙන්නේ ඒ අරමුණ පිළිබඳව අපේ මනසේ ගොඩනගෙන සංකල්පයට. දැන් හොල්මනක් අපට අනතුරක් වෙයිද මට කරදරයක් වෙයිද? මට හානියක් වෙයිද කියලා ඒ හිතන සිතුවිල්ල නිසායි අපි තැතිගන්නේ. මම මට මම අකමැති දෙයක් වෙයිද? මම කැමති දේ නොවේයිද? ඒවත් එක්කයි අපි චංචලයි. ඒ නිසා හොල්මන් කියන වචනේ තුලම තියෙනවා මනසේ සෙලවීමක් එතන තියෙන්නේ. මනසේ කම්පනයක් එතන තියෙන්නේ. එහෙම නැතුව ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් තව මොකක්ද හන්නේ? ඔව් පඹයෙක් දැකලා මිනිසෙක් කියලා සංඥා ඇති කරගන්නේ අර විදිහට සංකල්පීයව. ඊළඟට මිනිසෙක් දැකලා පඹයෙක් කියලා හිතන්නත් පුළුවන්. ඒත් සංකල්පීයව. ඈ දෘෂ්ටි මායා. දෘෂ්ටි මායාවන් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට අර වංචක ධර්ම හැටියට මානසික මායාවන් නැති වෙන්නත් පුළුවන්. ওই දෙකෙන්ම පටබැයි. එතකොට සම්මා සති කියලා කියන්නේ එහෙම පූර්ව දැනුමෙන් තීරණ දෙන්න යන්නේ නැතිව මේ මොහොතේ දැනෙන විදිහ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කළේ. දැන් අපි පෙර දිනකත් උදාහරණයක් කිව්වා. අපි හිතමු කාලයක් අපිත් එක්කලා මිත්‍ර වෙලා හිටපු අපට උදව් කරපු කෙනෙක් කලකට පස්සේ අපි මුණ ගැහෙන්න එනවා. ඒ මුණ ගැහෙන්න එනකොට ඒ තනත්තා දකින්නකොටම අපට ඇති වෙන හැඟීම මේ මිත්‍රයා කියන සංඥා. ඒ මොකද කලින් ඔහු අපි මිත්‍රයෙක් හැටියට ඇසුරු කළා. ඒතර මිත්‍රයා කියන සංඥාව ආපු ගමන් අපි එතනින් එහාට ඔහු දිහා බලන්නේ, කතා කරන්නේ, ප්‍රතිචාර දක්වන්නේ මිත්‍ර ස්වරූපේ. දැන් නමුත් ඔහු ඇවිත් තියන්නේ කාගෙන් හරි කීමකට අපට අනර්ථයක් කරලා යන්න. එතකොට දැන් ඒක අපට පේන්නේ නැහැ. ඊට පස්සේ දවස් දෙකක් ඉඳලා කරන්න ඕන විනාශයක් කරලා ඔහු නික්ම යනවා. ගියාට පස්සේ අපට මතක් වෙනවා මෙච්චර දෙයක් කළා මට තේරුන්නේ නැහනේ. හැබැයි ඉතින් කතා කරනකොට නම් පොඩි වෙනසක් තිබුණා. hina උනේ නම් වෙනද වගේ නෙමෙයි. අහපු දේවල්ට උත්තර දුන්නේ නම් ඍජුව නෙමෙයි. දැන් එතකොට ඒ මනුස්සයා අනර්ථයක් කරන්න ආවා කියන බව තේරුම් ගන්න ඕන තරම් සාධක තිබිලා තියෙනවා. හැබැයි ඒ එක සාධකයක්වත් අපි ප්‍රමුඛ කොට දැක්කේ නැහැ. දැක්කේ මොකද්ද? පූර්ව සංඥාවේ. කලින් මොහු මිත්‍රයෙක් නිසා ඒ කලින්ගත්තු සංඥා වලින් නිගමනය කළා නිසා මේ මේ මොහොතේ ඇත්ත දැනගන්න ඕන තරම් සාධක තිබිලා තියෙනවා. ඒ එකක්වත් ග්‍රහණය කළේ නැහැ. අන්න ඒක තමයි අසිහියෙන් අරමුණු ගන්නකොට අපට සිද්ධ සිහියෙන් අරමුණු ගන්නවා කියන්නේ පූර්ව සංඥා සංකල්ප වලින් නිගමනය කරන්න යන්නේ නැතුව මේ වෙලාවේ මොනවද ප්‍රකට වෙන්නේ මේ වෙලාවේ පේන දේවල් ගැන අවධානය යොමු වර්තමානයේ එතකොට පච්චුප්පන්න මේ හේතු ප්‍රත්‍යයෙන් මේ වෙලාවේ උපදින දේ ඒ ටික ගැන අවධානය යොමු කළොත් තමයි ඇත්තටම දැන් තියෙන්නේ මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකයි මේ සතිය ගැන කියනකොට වර්තමානයේ ජීවත් වෙනවා කියන නමිනුත් ඒක හඳුන්වන්නේ ඒ නිසා. වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ අතීතය හිතන්න එපා කියන එක නෙමෙයි අනාගතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අතීතය අනාගතය ගැන හිතුවට කමක් නැහැ. හැබැයි මේ මම වර්තමානයේ ඉඳගෙන තමයි මේ අතීතය අරමුණු කරන්නේ. මේ වර්තමානයේ ඉඳගෙන තමයි අනාගතය සැලසුම් කරන්නේ. ඒක දකිමින් ඕන ඒ කාර්ය කරන්නේ. එහෙම නැති වෙච්ච ගමන් අර පූර්ව සංඥා වලින් අපි වරද නිගමනයකට එනවා. ඔව්. සිතක් ඇති වෙලා නැති වෙනකොට අතීතයට ගිහිල්ලා ඇත කියලා නැත කියලා අපට ප්‍රඥප්ති වශයෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඒවා පරමාර්ථ ධර්ම වශයෙන් වෙන් කරලා පෙන්වන්න පහසු දේවල් නෙමෙයි. මොකද ඒ ඇත කියනකොට මේක නැති වෙලා ඉවරයි. ආයෙත් පහළ වෙනවා. මොකද ඒකට අදාළ හේතු ප්‍රත්‍ය තියෙන නිසා. ආ. ශනික මරණය කියලා කියන්නේ ඔය ෂණභංගුරත්වය කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ නාම රූප ධර්මයන් ශ්‍රමයෙන් බිඳියන. ඒ බිඳියාම තමයි ෂණභංගුරත්වය එහෙම නැත්නම් ශනික මරණය කියලා කියන්නේ. දැන් අපි ඇත්තටම අනිත්‍ය හැටියට දකින්න පුරුදු වෙලා තියෙන්නේ ප්‍රඥප්තියේ අනිත්‍ය. සංස්කාර ධර්මයන්ගේ එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය නෙමෙයි. පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දකින්න මනස පුහුණු කරනකොට තමයි ෂණ භංගුරත්වය කියන එක එහෙම නැත්නම් ෂණික මරණය කියන එක අපට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ කලින් දවසකත් උදාහරණයක් කිව්වා අපි හිතමු අග්ගලා ගෙඩියක්. අග්ගලා ගෙඩියක් හදලා තියෙන්නේ හාල් පිටි ටිකකට පැණි එකතු කරලා මේක ගුලි කරලා. එතකොට ඊට පස්සේ ඒක අග්ගලයක්. දැන් අත්ගලේ බිම වැටුනහම ඒක කෑලි වලට කැඩෙනවා. දැන් අපි කියනවා ආ ඒක බිඳුණා. ඒක අනිත්‍යයි. අනිත්‍ය නිසා බිඳුණා. දැන් ඒ කියන කතාව වැරදි නෑ. නමුත් දැන් මේ බිඳුනේ මොනවද? බිඳුනේ අග්ගලේ කියලා අපි හදාපු ගුලිය මේ බිඳුනේ. දැන් ඒකේ තිබිච්ච හාල් කුඩු බිඳුනද? හාල් කුඩු කලින් තිබුණෙත් වෙන වෙනම. දැන් මේ අග්ගලේ කෑලි වලට කැඩන කියලා හාල් කුඩු වලට මුකුත් උන්නේ දැන් එහෙම දකිනකොට අපිට එක්තරා වැරදි සංකල්පයක් ඇති වෙනවා. අපරාධ මේක බිම දාන්න නැතුව තිබ්බනම් බින්දෙන්න නැතුව තියාගන්න තිබුණා. දැන් අපිට හිතෙන්නේ මේක බිම වැටිච්ච නිසා තමයි බිඳුනේ. දැන් බිඳුනා ඒක අනිත්‍යයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි ඒකත් එක්ක අපිට වැරදි සංකල්පනාවක් එනවා. බිම වැටෙන්නේ නැතුව තියාගත්තම ආ බිඳෙන්නේ නැතුව මේක නිත්‍යව තියන්න පුළුවන් වගේ හැඟීමක් අපට ඇති වෙනවා. ඒ නිසා අපි හැම දෙෙම රකින්න හදනවා කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව තියාගන්න. ඒ ඇයිද අපි දැකලා තියෙන්නේ ප්‍රඥප්තියේ විභේදනය විතරයි. ඇත්තටම අනිත්‍ය කියලා කියන්නේ අර අග්ගලේ විඳිච්ච එක නෙමෙයි අග්ගලේ කියන්නේ අපි හදපු ගුලිය. ඒ අපි හදපු සම්මුතිය ඒකයි බිඳුනේ. එතනත් බිඳීමක් ඇති වුණා තමයි. නමුත් ඇත්තටම එතන සිද්ධ වුණේ වෙන්වීමක්. එතන සිද්ධ වුණේ වෙන්වීමක්. ඇත්තම අනිත්‍ය හොයාගන්න ඕන නම් අපි අග්ගලය තුල තියෙන හාල් කුඩු වලට යන්න ඕන. ඒ හාල් කුඩු තව තවත් බෙදලා බලනකොට ওই බටහිර ලෝකයේ කියවන පරමාණු කියන ඒවා හම්බ වෙනවා. ඒ පරමාණු ඇතුලේ තව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඔහොම කියලා තියෙනවා කියලා දැන් ඒ අයම කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන මේ අට එකතු වුනහම හැදෙන රූප චුද්දාෂ්ටක රූප කලාප දහස් ගණනක් තියෙන්න පුළුවන් ඔය කියන පරමාණු ඇතුලේ. ඊට පස්සේ ඒ රූප කලාපත් තව වෙන් කරලා ගත්තහම තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, අන්නේ පටවි ධාතුව අර අග්ගලේ වගේ බිම වැටෙන්න ඕනේ බිඳෙන්න ඒක පෙට්ටියක් ඇතුලේ දාලා සුරක්ෂිත කරලා තිබ්බත් ඇති වුණු සැනින් බිඳෙනවා අන්නේ බිඳීම අපට තේරුම් ගන්න පුළුවන් නම් තමයි සමික මරණය සමභංගුරත්වය අනිත්‍ය ධර්මය කියන එක අපට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ එතකොට අපට තේරෙනවා මොන జగතේකටවත් දේවල් අනිත්‍ය අනිත්‍ය නොවි රකින්න බෑ කියන්නේ. නමුත් අග්ගලේ බින්දන එක ගැන කල්පනා කරපු ගමන් අපිට හිතෙන්නේ මොකද්ද? මේක බිම වැටෙන්නේ නැතුව තියාගත්තම බිඳෙන්නේ නැතුව තියන්න පුළුවන් අන්න ප්‍රඥප්තියේ බිඳීම අනිත්‍යයි කියලා ගත්තහම අප අපි වැරදි සංකල්පයක් ගොඩනගා ගන්නවා අපිට මේ දේවල් බිඳෙන්න නැතුව කැඩෙන්න නැතුව පරිස්සම් කරගන්න පුළුවන් කියන ඒ වැරදි චින්තනයෙන් අපි නිරන්තරයෙන් වෙහෙසෙන. කල නොහැකි දෙයකට අපි දිවා රාත්‍රී වෑයම් කරනවා. හැබැයි අර හැබෑවට පරමාර්ථ ධර්මයන්ගේ බිඳීම අනිත්‍ය දැක්කොත් ඒකට 아무තු පීඩනයක් එන්න ඕනෙත් නැහැ. අමුතුවෙන් බිම වැටෙන්න ඕනෙත් නැහැ, තලන්න ඕනෙත් නැහැ, කඩන්න ඕනෙත් නැහැ. ඇති වුණු සැනින්ම දිවී යාමේ ලක්ෂණයක් ඒ තුලම තියෙනවා. අනිත්‍ය ලක්ෂණය. ඒක එහි තියෙන එක. අපි පිටින් දාන එකක් නෙමෙයි. අග්ගලේ කැඩුනේ අපි බිමට අතහැරපු නිසා. වීදුරුව බිඳුනේ අපි බිම දාපු නිසා. එහෙම බිම දාන්න සංස්කාර ධර්මයන් බිඳෙන්න ඒ බිඳීමේ ලක්ෂණය එහි තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥප්තියේ අනිත්‍යතාවය විතරක් හඳුනාගෙන අපට අනිත්‍ය ධර්මය નિවරදිව දකින්න බෑ. එතනදී අපි ලොකු පටලැවිල්ලකටපත් වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි ප්‍රඥප්තිය බිඳීමක් දකින්නට ඕන. හැබැයි අනුක්‍රමයෙන් පරමාර්ථ ධර්මයේ බිඳීම වටහා ගන්න අපි වෑයම් කරන්නේ. එතෙන්දී තමයි අර ශනික මරණය, ශන භංගුරත්වයේ අනිත්‍ය ලක්ෂණය අපිට ප්‍රකට වෙන්නේ. ධර්මානුකූල මරණයයි කියලා කියන්නේ ආයුෂය සහ කර්ම ශක්තිය අවසාන වීමෙන් හෝ ආයුෂය සහ කර්ම ශක්තිය තිබියදී හෝ මේ කය ඇසුරු කොටගෙන පවතින චිත්ත පරම්පරාව තවදුරටත් කය ඇසුරු කොටගෙන පවතින්නේ නැතිව අහෝසි වීම තමයි මරණය කියලා හඳුන්වන්නේ සම්මුති මරණය හැටියට එතකොට එහෙම එතනින් ගිලිහිච්ච ගමන් ඊළඟට ඒ අවසාන සිතට අරමුණු වෙච්ච ආරම්මණයත් එක්කලා යලිත් චිත්ත පරම්පරාවක් ආරම්භ වෙනවා. ඒතර මේකයි අසුරු කරගෙන පැවතිච්ච චිත්ත පරම්පරාව එක ආත්ම භාවයක් හැටියට එක භවයක් හැටියට හඳුන්වනවා. එතනින් ගිලිහිලා අභිනව චිත්ත පරම්පරාවක් ඇති වුනහම ඒක අභිනව ආත්ම භාවයක් හැටියට හඳුන්වනවා. අපේ පහුගිය අවස්ථාවකත් කතා කළා එක ඔව් එතකොට දැන් අර යම්කිසි මේ අනතුරක් වෙච්ච අවස්ථාවක එහෙම ගිහිල්ලා හෘදේ වැඩ කරන්න එක මැෂින් එකක් ඊළඟට පෙනහළු වැඩ කරන්න තව මැෂින් එකක් සම්බන්ධ කරලා තිබ්බහම මේ මැෂින් එක නිසා මේ කයේ ජීවය පවත්වාගෙන යනවා. හැබැයි වෛද්‍යවරු තීරණය කරනවා මොළය මැරුණට පස්සේ තව දුරටත් මේවා පවත්වලා වැඩක් නැහැ. ඇයිද? එහෙම තීරණය කරන්නේ මොළය මැරිච්ච සැනින්ම විඥානය ඉවත් වුණාද නැද්ද කියලා අපිට කියන්න බෑ. මොළය මැරෙන්න කලින් විඥානය ඉවත් වෙලා තියෙන්න පුළුවන්. මොළය මැරිලත් විඥානය තියද කියලා අපි දන්නෙත් නෑ. හැබැයි වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් මොළය මැරුණට පස්සේ මේ කයේ විඥානය තිබුණත් ඒ විඥාණයට මේ කය හසුරවන්න බෑ. ඇයි මේ කය හැසිරවීමේ මධ්‍යස්ථානය මොළය. විඥාණයට ඒක කරන්න පුළුවන් වෙන්නේ මොළය සක්‍රිය නම් විතරයි. උදාහරණයක් හැටියට ගත්තොත් රියදුරු මහත්තයා කොච්චර දක්ෂ වුණත් වාහනේ එන්ජිම පණ ගැන්වෙන්නේ නැත්නම් ඔහුගේ දක්ෂතාවයෙන් වාහනය සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ. වාහනය සම්බන්ධව සම්පූර්ණ බලය තියෙන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය මත. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රියදුරු දක්ෂ වුණා කියලා ඔහුට ඒක හසුරවන්න බෑ. ඒ වගේ තමයි විඥානේ ඒක අයත් එක්ක තවම තියෙන්නත් පුළුවන් නොතිබෙන්න පුළුවන් අපිට ඒක තීරණය ඒක වෛද්‍ය විද්‍යාවෙන් තීරණය කරන්න බෑ. හැබැයි වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් පැහැදිලි තේ තමයි මොලේ නරුණාට පස්සේ ආයේ මේ මිනිස්සයා නැගිටින්නේ නැහැ. ආයේ නැගිටවන්න බෑ. ඒ නිසා තමයි එයා තීරණය ගන්න දැන් මෙතනින් ආට මේකේ මේ උපකරණ වලින් සම්බන්ධ කරලා තියලා වැඩක් නැහැ. අපි දැන් චිත්තානුපස්සන ධර්මානුපස්සන දෙක ඉදිරියේදී තව පැහැදිලි කරනවා එතනදී අපි පැහැදිලි කරගමු කෙටියෙන් දැනට තේරුම් ගන්න චිත්තානුපස්සනා කියලා කියන්නේ සිත රාගසිත, දේසසිත, මෝහසිත, විතරාගයේසිත, විතදෝසසිත, විතමෝහසිත ආදී වශයෙන් යම් යම් ගති ලක්ෂණ වලින් යුක්ත වූ සිත් වෙන්කොට දකින්නට තේරුම් ගන්නට උත්සාහ කිරීම. ඒවායේ තියෙන හේතුඵල ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නට උත්සාහ කිරීම. ඒක තමයි චිත්තානුපස්සනාවේදී මූලික වශයෙන් කියන්නේ. ධම්මානුපස්සනාව හැටියට කරුණු ගණනාවක් කියවෙනවා. ඒන් එක කොටසක් තමයි ඒ සිතේ තියෙන ධර්මතා. දැන් රාගයෙන් යුක්ත සිත කියලා ගන්නකොට චිත්තානුපස්සනාව. සිතේ ඇති වෙන රාගය කියලා ගන්නකොට ධම්මානුපස්සනාව. තේරුණාද වෙනස? රාගයෙන් යුක්ත සිත ගැන බලනකොට චිත්තානුපස්සනාව ඒ සිතේ තියෙන රාගය නැමැති එහෙම නැත්නම් කාමච්ඡන්දය කියලා ගත්තහම එතන ඒ සිතේ පවතින එක්තරා ගුණයක් වෙන් කරලා බලනවා. එතන ධර්මානුපස්සන. ඒ ඒ ධර්මානුපස්සන එක කොටසක් විතරයි ධර්මානුපස්සන කොටස් පහක් තියෙනවානේ. ඒ කියන්නේ නීවරණ කාණ්ඩය ඊළඟට ආයතන ස්කන්ධ බොජ්ජංග ඊළඟට චතුසත්‍ය මේ විදිහට කාණ්ඩ පහක් තියෙනවානේ. එතකොට මේ කාණ්ඩ පහෙන් එක කොටසක් තමයි නීවරණ. පංච නීවරණ. එතකොට පංච නීවරණ හැටියට ගන්නේ සිතේ තියෙන ගුණාංග. සිතේ කාමච්ඡන්දය ඇති වෙනවා නම් කාමච්ඡන්දේ යුක්ත සිත නෙමෙයි සිතේ තියෙන කාමච්ඡන්දයයි මතු කරලා බලන්න. ද්වේෂයෙන් යුක්ත සිත ගැන බලනකොට චිත්තානුපස්සනාව සිතේ තියෙන ද්වේෂය ගැන බලනකොට ඒක ධර්මානුපස්සනාව. ආ. අපි තව ඒවා පැහැදිලි කරනකොට ඒ ටික වෙන වෙනම කතා කරමු. හොඳයි එහෙනම් අපේ කාලය දැන් ධර්ම සාකච්ඡාව තිබිච්ච කාලය නිමා වීගෙන යනවා. එතකොට අපි සිහිපත් කළා තවත් කරුණක් ඇහුවා අද එක මව් කෙනෙකු ඒ තමයි මේ චතුරාර්ය සත්‍යයේ ත්‍රිපරිවට්ටය. ත්‍රිපරිවට්ටය කියලා කියන්නේ සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන, කෘත ඥාන. සත්‍ය ඥාන කියලා කියන්නේ දැන් දුක්ඛ සත්‍ය කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා පෙන්වා දුන්නට අපේ ප්‍රඥාවට මෙන්න මේකයි දුක කියන්නේ කියලා හරියට වැටහෙනවද අන්න ඒ ඒක මේ විශ්වයේ පවතින සත්‍ය සදාතනික ධර්මතාවයක් කියන බව හරියට වටහා ගැනීම තමයි සත්‍ය ඥානය. එතකොට ඒ දුක දැන් අපි අපි දුක කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? අමාරුව, කැක්කුම, පීඩාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා ඒ ඔක්කොම පීඩා එන්නේ මේ පංචස්කන්ධය නිසා එවනම් මේ පංචස්කන්ධයමයි දුක කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මේ සංස්කාර ධර්ම සමූහයමයි දුක්ඛ. එතකොට අන්න ඒ කරුණ හරියටම ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කොට අපට දැනෙනවා නම් ඒක තමයි ඒ ඒ සත්‍ය පිළිබඳ අවබෝධය. ඊළඟට කෘත්‍ය පොත්තේ කියලා කියන්නේ කල යුතු දේ. දැන් දුක පිළිබඳව කිව්වට ඒක තේරුම් ගන්න අමාරුයි. සමුදය ගැන ගත්තොත් මේ දුකට හේතුව තණ්හාවයි. දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පමණට අපට පිළිගැනෙන්නේ නැහැ. අපට පේන්නේ තණ්හාව සැප ලැබීමේ මාධ්‍ය වගේ. තණ්හාව තියෙන තියෙන පමණට තමයි දේවල් එකතු කරගන්න පුළුවන්. දේවල් වැඩි කරගන්න පුළුවන්. අත්පත් කරගන්න පුළුවන්. ඒකෙන් තමයි සැප වැඩි වෙන්නේ වගේ අපට පේන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව තමයි දුක් ඇති කිරීමේ හේතුව. ඇයිද? මේ පංචස්කන්ධය යලි යලි ගොඩනගන්නේ තණ්හාව. එතකොට ඒක සත්‍ය වශයෙන්ම වටහා ගැනීම සත්‍ය ඥාන. කෘත්‍ය ඥාන කියලා කියන්නේ ඒ තණ්හාව දුරු කළ යුතුයි. ඒ තණ්හාව සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ මොකද්ද? ඒක දුක ගැන කිව්වට හරියටම තේරුම් ගන්න අමාරුයි කියලා මම කිව්වේ දුක මේ දුක්ඛයයි ඒ දුක පිරිසිදු දත යුතුය. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කළ යුතුය. ඒක තමයි මේ සම්බන්ධව කරන්න තියෙන කෘත්‍යය. අපිට ඒකට වඩා පැහැදිලිව තේරෙනවා දෙවැනි කාරණේ ගත්තාම මේ සමුදය සත්‍ය කියලා කියන්නේ තණ්හාවයි. ඒ තණ්හාව දුරු කළ යුතුයි. ඒක තමයි කෘත්‍යය. ඒ සම්බන්ධව කළ යුතු දේ ඒකයි. ඊළඟට කෘතඥාන කියලා කියන්නේ මා විසින් තණ්හාව නැවත නොහට ගන්නා ආකාරයෙන් දුරු කළා කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. තණ්හාව යන දුක ඉපදවීමේ මූලයයි කියන බව හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ තණ්හාව දුරු කළ යුතුයි කියලා හරියට ප්‍රත්‍යක්ෂ කරනවා. මා විසින් තණ්හාව දුරු කළා කියලා හරියට ප්‍රත්‍යක්ෂ ඉතින් මේවා දැනුම් මාත්‍රයක් නෙමෙයි මේවා මාර්ගසිතත් එක්කයි ජනිත වෙන්නේ. මාර්ගසිතත් එක්කයි මාර්ගසිතත් එක්කයි ඵලසිතත් එක්කයි. මාර්ගසිතත් එක්ක සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන හරියට මතුවෙන ප්‍රත්‍ය ඥානය ඵලසිතත් එක්කලා මා විසින් ඒ ප්‍රශ්නාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. ඒ නිසා ඒවා මාර්ගඵල සම්බන්ධ කාරණා අපිට ඊට කලින් ඕවා ගැන යම්කිසි දැනුමක් වැටහීමක් තමයි ඇති කරගන්න පුළුවන්. ඉතින් චතුරාර්ය සත්‍ය ඔය කියන ක්‍රම තුනට ප්‍රගුණ වුණාම ඒ කියන්නේ දුක දුක පිරිසිඳ දත යුතුයි මා විසින් දුක පිරිසිඳ දැනගත්තා සමුදය නම් වූ තණ්හාව ඒ තණ්හාව දුරු කළ යුතුයි ඒ තණ්හාව මා විසින් දුරු කළා මේ තණ්හාව දුරු කිරීම නිවනයි ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළ යුතුයි මවිසින් ඒ නිවීම ප්‍රත්‍යක්ෂ කළා. ඒ තණ්හාව දුරු කරන මාර්ගය අරෂ්ඨාංග මාර්ගයයි. එය මනමින් ප්‍රගුණ කළ යුතුයි. මවිසින් එය ප්‍රගුණ කළා. මේ විදිහට චතුරාර්ය සත්‍ය ඔය ත්‍රිපරිවට්ටයෙන් ಗುಣ වෙනකොට ද්වාදසාකාර. එවං ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ මේ තුන් ආකාරයෙන් චතුරාර්ය සත්‍ය දොළොස් අයුරකින් මනමින් ප්‍රත්‍යක්ෂ කළා කියන හොඳයි එහෙමනම් අද ගොඩක් අපි ප්‍රායෝගික කරුණු කතා කළා හැබැයි වැඩිපුර ධර්ම කාරණා න්‍යායාත්මක කාරණා වලටයි ගියේ. ඉතින් අද දවසෙත් අපි න්‍යායාත්මක කරුණු වගේම ප්‍රායෝගික කරුණු ගොඩක් කතා බහ කළා. ඒවා අපට වැදගත් වෙනවා මේ ධර්මයේ ප්‍රගුණ කිරීමේදී. ඒ තුලින් ජනිත කරගත්තා වූ මේ කුසල බලයත් හැම දිනාටම ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි.